දුක්ඛ සංසුපාදන ස්කන්ධ දුක කියන තැන තියෙනවා සත්‍ය දෙකක් එකට වෙලා. හරිද? එතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ද මේ නංගොලින් කියන එක තේරෙනවන්නේ මේ ටිකට කියනවා ස්කන්ධ කියලා. මේ ටිකයි දුක්ඛ සත්‍යය. එතන පවතින උපාදාන ස්වභාවයක් තියෙනවා ඒක අයිති කෙලෙස් වලට සමුදේශක්තිය. හරිද? ඉතින් මේ පංච උපාදානස්කන්ධය කියන තැන දුකයි සමුදයයි කියන සත්‍ය දෙක එකට වෙලා තියෙනවා. ඔය මත තමයි සත්පුද්ගල ආත්ම භාවය පවතින්නේ. එතකොට මේ ස්කන්ධ ටිකේ අපිට නැති කරන්න බෑ. ස්කන්ධ පිරිසිඳ දැකලා මේ තුල තියෙන කෙලෙස් ටික නැති කරන්න පුළුවන්. හරිද? කෙලස් ටික නැති වෙනකොට ස්කන්ධයන් ආරම්භය, රූපේ ආරම්භය කෙලස් වශයෙන් Tamanට උපදින දුක පිටිදෙමීම නැති වෙනවා. මතුවේ එබඳු කෙලෙසයක් නැති නිසා රූපේ නූපදින ස්වභාවයටම පත් වෙනවා. එතකොට අපිට මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහෙන්ම මිදුනහම අපිට දුක කියන එක නූපදින ස්වභාවයට පත් වෙනවා. දුක දැන් මේ පුද්ගලයේගේ නිවන් දැකීමක් හෝ පුද්ගලයන් නිවන් දකින හෝ පුද්ගලෙක් නිවනට යනවා නෙමෙයි දුක් වූ ස්කන්ධ ටිකේ නිරෝධයක් වෙනවා. අපි සත්පුද්ගල භාවයකින් හිතාගෙන හිටියද දැන් මේ පවතින දුක් වූ ස්කන්ධ ටික. රූපේ කියපු එක දුක. හරිද? මේ රූපේ අපි මම මගේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න එක වෙනම කෙලෙසයක් වෙනම අදහසක්. දැන් මේ අදහසයි කෙලෙසයයි දෙක නිසා ඒ කියන්නේ මේ රූපයයි මේ මම කියන අදහසයි දෙකම එකට එකතු වෙලා තමයි අපිට මේ රූපේ මම වගේ තියෙන්නේ. නැත්තම් මේ රූපේ කියපු එක වෙනම સિદ્ધාන්තයක්. මම කියන අදහස වෙනම સિદ્ધියක්. හරිද? එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන එක දෙයක්. දැන් රූපය කියනකොට මේ අවිඥානික රූපයක් ගත්තත් මේ රූපයක් ගත්තත් දෙකම සමානයි. අපි කොහොමද මේකත් පොළවේ තියෙන ඕජාසාරය නිසා මේ රූපය හැදෙන්නේ. මේ රූපෙටත් තියෙනවා පැලෑටියක් ඔබේ ළමා කාලේ. ඔය මේ ඔය ගහටත් තියෙනවා තරුණ කාලේ. ඕකටත් තියෙනවා තලත් යනවා. ඔය ගහකුත් දිරන. ඔය ගහත් ලෙඩ රෝග හැදෙනවා. ඔය ගහත් මැරලා යනවා කවදා. ඒ වගේ නමුත් ඒ ගහේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ සත්පුද්ගල බවක් නැහැ. ගහ දන්නෙත් නැහැ. ඒ වගේ මේ රූපයත් අර ගහ ඕජාසාරයෙන් හැදෙනා වගේ කනබුන ආහාරයේ ඕජාසාරයෙන් මේ රූපෙත් හැදෙනවා. මේ රූපෙටත් තියෙන රූපේ ලපටිකම. සාමාන්‍ය වයස. මෝරච්ච වයස. සලත්යන් වයස. රූප මේ රූපියත් දිරන. මේ රූපෙට ලෙඩ හැදෙන. මේ රූපියත් දින්දක නැති නැති වෙනවා. අර දිරනවා මහලු වෙනවා නැති වෙනවා. එතකොට රූපයේ ස්වභාවය එකමයි. එබඳු රූපය මම ඉපදෙන්නේ මම ලෙඩ වෙන්නේ මම මහලු වෙන්නේ කියලා පුද්ගල භාවයකින් ගන්න දුක මතයි අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ මේ දුක නැති වෙනවා මේ රූපේ දැන් මේ ගහ ලෙඩ වුණා කියලා ගහ දිරුවා කියලා ගහ මරුණා කියලා මට හෝ මගේ කෙනෙකුට වුණා කියලා අදහසක් තියෙනවද නෑනේ ඒ වගේ අපිට මේ කෙලෙස් නැති වුණාම මේ රූපය ගැනත් හොඳට පිළිසඳ දැක්කහම දන්නවා රූපය කියන එක ලෝක ස්වභාව දාන. එතකොට ඒ ආරම්භය අපිට දුක කියන එක හිතෙන්නේ නැහැ. රූපේ පැවැත්ම නිසා විඳින දුක් මාත්‍රයක් මිසක රූපේ ආරම්භය කෙලෙස් වශයෙන් ඇති වෙන දුක් එකක්වත් අපිට එන්නේ නැති වෙනවා. මෙතනදී මේ කෙලෙස් කියපු එක. හරිද මේ රූපේ ආරම්භය රූපේ වගේම වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියලා ධර්ම tattයක් තියෙනවා. කාම භූමියේදී වැඩියෙන්ම ප්‍රකට සත්‍යයට රූපය. හරිද? කාම භූමියේ වැඩියෙන්ම ප්‍රකට රූපය. මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අපි රූපය විතර කරගෙන කතා කරමු. රූපය ගැන කෙලෙස් උපදිනකොට ක්‍රම දෙකක් තියෙනවා. මේ හැම කෙලෙස්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? අපි කියමුකෝ දැන් උපාදානය කියන එක ගන්නකො උපාදාන කියන මේ කෙලස් ටික ගත්තාම කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා ධර්මතා හතරක් තියෙනවනම් කාම උපාදානය කියපු එක එක පැත්තක්. ඒක තණ්හාව මුල් කරගෙන පවතින. හරිද? ditthi උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියපු මේ ටික එක පැත්තක් ඒක අවිද්‍යාව මුල් කරගෙන පවතින අවිද්‍යාව සහ තණ්හාව කියන මේ මූල හේතු දෙකෙන් තමයි මේ කෙලෙස් උපදින උපදින කෙලෙස් හැම එකක්ම මේ දෙකටයි බෙදෙන්නේ එතකොට මේ සියලුම කෙලෙස් නියෝජනය වෙලා තියෙන ධර්මතා තුනකින් අපිට සියලුම කෙලෙස් බෙදනවා කොටස් කීයකටද දෙකකට ඒ හැම කෙලෙසයක්ම නියෝජනය වෙන ධර්මතා තුනක. නিত্য සැප ආත්ම. නිත්‍ය බවයි ආත්ම බවයි කියපු දෙක අපිට නිර්මාණය කරලා තියෙන අවිද්‍යාව. අවිද්‍යාවෙන් උපදින කෙලෙස් ඒක. සැප කියන කාරණාවෙන් ඇති කරලා තියෙන තණ්හාව. හරිද? එතකොට නිත්‍ය සැප ආත්ම කියන මේ විපල්ලාස තුනේ ඒකට කියන විපරිත සංඥා කියලා අපිට අවිද්‍යා මූලික තණ්හා මූලික කෙලෙස් තමයි ඇතිලා තියෙන්නේ. මේිනුත් මේ කෙලෙස් ධර්මතා තුනත් එකක් මත යනවා. අපි කියමුකෝ මොකද්ද? නিত্য බව මතයි කියන කරුණ මත යනවා. නিত্য ලෝකයේ නিত্য වශයෙන් අහසු වෙන නිසායි සැප වශයෙන් අපි ආස්වාදනය කරන්නේ. සැප වශයෙන් ආස්වාදනය කරන නිසායි සත්පුද්ගල භාවයක පැවැත්මක් තියෙනවා. තේරෙනවද? යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං සදමච්ච යමක් අනිත්‍යයි නම් ඒක දුකයි යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා අනිත්‍ය කියන එක දැක්කොත් ඒ මතට ගොනු වෙන ඔක්කොම ටික. එතකොට අනිත්‍ය වෙන ධර්මතාවයම දුකයි යන නෝනේ. මොකද අපි නිකමට කියමු සියලු සංස්කාරයෙන් අනිත්‍යයි කියලා දැක්කත් සියලු සංස්කාරයෙන් දුකයි කියලා දැක්කත් සියලු ධර්මය අනාත්මයි කියලා දැක්කත් කලකිරෙන එකම තැනක. මොකද අත නිබ්බිදී දුක්ඛ. එතකොට අපි කියමුකෝ රූපය කියලා එකක් අපිට හමු වෙන නිසා හැම වෙලෙම පවතින නිසා තියෙන නිසා නේද ඒ රූපයකින් සැපක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ විඳින්න පුළුවන් වෙන්නේ එහෙම සැප වශයෙන් නැවත නැවත විඳින විඳින්න පුළුවන්කම හින්දානේ ඒක මම මගේ කියලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ තේරෙනවද අපි කියමු එක් අසුරු සැනකට අපිට රූපයක් හරි හම්බ වෙලා නැති වුණොත් අපිට සැප වශයෙන් ඇති බවට තියාගෙන සැප විඳින්න පුළුවන් රූපයක් හම්බ වෙනවද? එහෙම වුණොත් මම කියලා පනවන්න රූපයක් අපිට හම්බ වෙනවද? හම්බ වෙනවද? නැහැ. අපිට ස්ථීරව නිත්‍ය වශයෙන් අවුරුදු 50ක් ඉන්නවා නම් 50ක් 100ක් ඉන්නවා නම් 100ක්ම පවතින රූපයක් හම්බ වෙනවනේ අපිට. නේද? ආධ්‍යාත්මික විතරක් නෙමෙයි බාහිරෙන් හරි අපිට ඇති බවට රූපයක් හම්බ වෙනවනේ. එහෙම යමක් තියෙන හින්දානේ ඒ තියෙන දේ අරඹය අපිට සැප හෝ දුක් විඳින්න පුළුවන්. නැත්නම් අපිට සැප විඳින්න පුළුවන්. අර යම් තැනකින් දුකක් වෙනකොට අර තියෙන සැපසහගත රූපයක් අපිට තියෙනවා නම් ඒ තියෙන කොහාගෙන ගිහිල්ලා අර දුක අයින් කරගන්න අපිට පුළුවන්. තේරුණාද? නිත්‍යකම මතයි අපිට සැප කියන ධර්මතාවය ගෙනින්න පුළුවන්. තේරෙනවා මේ ලෝකෙ මම මේ කියන්නේ කෙලෙස් කෙලෙස් වශයෙන් නේ එහෙම නැතු සැපයි කියලා ධර්මතාවයක් නැහැ කියන කරුණ නෙමෙයි ඒ කියන්නේ අපිට ලෝකයේ තුල සැපක් හැටියට හම්බ වෙන්නේ නිත්‍යකම මතයි සැපයක් වුණත් අනිත්‍යයි නම් අපි ඒකේ කලකිරෙනවා ඒ කියන්නේ මොනතරම් සැප වේදනාවක් වුණත් අපිට ඉතාම ක්ෂණයයි නම් තියෙන්නේ. වහාම බින්දෙනවා නම් කවදාවත් ඒ සැපේ තියාගන්න ඕවා ආපහු කවදාවත් ඒ සැපේ හම්බ වෙන්නේ නැහැ කියලා දැක්කේ. අපිට ඒ තුළ ලොකු ආස්වාදයක් විඳින්න පුළුවන්. බෑ. එතකොට දුක උපදින තැන සැපයි කියන විපල්ලාසයක් අපිට තියෙනවා. අනිත්‍ය වෙන ධර්මතාවයන් තියෙන තැන නිට්ටයයි කියන විපල්ලාසය. විපල්ලාස කියන්නේ විපරිත අදහසක්, විපරිත සංඥාවක් කියන්නේ. විපල්ලාස කියන්නේ විපරිතයි කියන්නේ. අනිත් පැත්තට මේ වැරදි පැත්තට වැරදි පැත්තට හරිද එතකොට විපරිත කියලා කියන්නේ තියෙන දේ නෙමෙයි වෙන විදිහකට පේනවා එතකොට අපිට අනිත්‍ය වෙන දේ පේන්නේ මොන විදිහටද නිට්ටය හැටියට දුක් දේ පේන්නේ සැප හැටියට අනාත්ම දේ ආත්ම හැටියට එතකොට මෙන්න මේ තුන් විපල්ලාසය අනුව තමයි අර කෙලෙස් ඔක්කොම ගොනු වෙලා තියෙන්නේ. ওই තුන් විපල්ලාසයේ තියෙනවා අවිද්‍යාව මුල් වෙලා තණ්හාව මුල් වෙලා තියෙන ධර්මතාවය. තේරෙනවද? එතකොට තණ්හාව මුල් වෙන්න මුල් වෙලා තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ නිත්‍ය බව මතයි. ඉස්සෙල්ලාම අපිට ඉන්න කෙනෙක් හම්බ වෙනවා. ඉන්න කෙනෙක් හම්බ වෙන නිසා ඒ බඳු තැනකින් අපිට සැපක් විඳින්න පුළුවන්. එතකොට ඉන්න කෙනාගෙන් සැපක් අපිට විඳින්න නම් විඳින්නා මෙහි නිර්මාණය වෙන්නේ ඉබේම. මොකද ওই සිද්ධියෙන්මයි අපිට මේ පැත්තත් තීරණය කරන්න. ඒ කියන්නේ දැන් අපිට අවුරුදු 50 60ක් යනකම් මේ මම ඉන්නවම කියන අදහස නේ තියෙන්නේ. නේද? අපිට මේ ඉන්න මමමනේ හම්බ වෙන්නේ. එතකොට ඒ මට තමයි සැප විඳින්න පුළුවන්. ඉන්න කෙනාට තමයි කියන දේ තමයි අපිට නිත්‍ය වශයෙන් හසු වෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටම තමයි පංච උපාදානස්කන්ධ දුක කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක කියලා කියන්නේ මොකද්ද? නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය කරගෙන දුක් දේ සැප කරගෙන අනාත්ම දේ ආත්ම කරගෙන ඉන්න ලෝකයේ තුල ලැබෙනවා දුකක් අපිට. හරිද? ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක, අප්‍රියං හා එක්වීමේ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, හිතෙන්දෙන්න ලැබීමේ දුක. මොකද අපි නිකන් උදාහරණයක් හැටියට ගමු. අපිට අවුරුදු 50ක් 60ක්ම කෙනෙක් ජීවත් වෙච්ච එකකට සාපේක්ෂව මිසක අපිට කෙනා මරණ කියන එකක් හම්බ වෙන්නේ එක් මොහොතකට හටගෙන නැති වෙන ධර්මතාවයක් හරඹේ මරණය කියලා එකක් හම්බ වෙනවා. තේරෙනද මම කියන්නේ? දැන් අපි කියමු වන්නේ කෙනෙක් නේද? ඕගලන්ට මේ හාමුදුරනමක් එක මොහොතකට අපි දැක්ක කියන්නකො. දැකපු සිද්ධියේදී ඕගලන්ට සාත් ඕගලන්ට යම් නුවණක් ඇති වුණොත් මේ ඇහැට මේ රූපේ ගැටෙන වෙලාවට මෙහෙම කෙනෙක් පේනවා ඊට පස්සේ ඇහත් රූපය දෙක වෙන් වෙනකොට මේ දකින විදිහේ රූපයක් හෝ නාමයක් හෝ වෙන කොහේවත් ඉතුරු නැතුවම නැති වෙනවා කියලා ගත්තොත් ඕගලන්ට ජී මෙහෙම ජීවත් වෙන කෙනෙක් හිත හිතා හිත හිතා ඉඳ හම්බ වෙන්නේ නැහැ එහෙම වුණොත් ඕගලන්ට ඒ බඳු කෙනෙක්ගේ මරණයක් හම්බ වෙන්නේ නැහැ තේරෙනවද දැන් අපි මෙහෙම කියමු. දැන් මෙහෙම නිවසන. දැන් අපි මෙහෙම බලනකොට ඉන්නවා. මෙහෙම අහක බලනකොට නැහැ. නැමතත් බලනකොට නැත්නම් එතන. ඔව්. එතකොට ඉබඳු කෙනෙක්ගේ අපිට ඇති බවක් හම්බ වෙන්නේ නැහැනේ. ජීවත් වෙන බවක් හම්බ වෙන්නේ නැත්නම් මැරෙන බව හම්බ වෙනවා. දැන් අපිට හැමදාම බලනකොට මේ එක්කෙනෙක් ඉන්නවනේ. එතකොට ඉන්න කෙනා නැති වෙනකොටනේ අපිට මරණ දුක එන්නේ. තේරෙනවද? අපිට ඇති බවට සාපේක්ෂවයි නැති බව කියන එක හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මෙච්චර කාලයක් මෙබඳු කෙනෙක් ජීවත්ව ඉන්නවා කියන අදහසක් තියෙන නිසායි එබඳු කෙනෙක් නැති වෙනවා කියන අදහස එන්නේ. එතකොට මහලු වෙනවයි කියන එක ගන්නකො දැන් මහලු බවත් හම්බ වෙන්නේ අපි කියමුකෝ දැන් මේ ගහ නැත්තම් අවුරුදු 50ක 60ක කෙනෙක් කියන්නකෝ ඉස්සෙල්ලාම අපිට හම්බ වුණොත් දැන් ওই ඉස්සෙල්ලා ඔහොම රූප දැකලා නැතු ඉස්සෙල්ලාම හම්බ වුණොත් මේ හම්බ වෙනම පළවෙනි වතාව වුණොත් අපි මෙයාට මහලු බව හෝ තරුණ බව කියන්න දන්නවද නෑ එතකොට නමුත් එයාට තරුණ කාලය කියලා එකක් දැක්කොත් ඊට අවුරුදු 25කින් විතර පස්සේ දකින්නකොට අපිට මේක දැන් මහලුකම වෙන්නේ අර කලින් හිටපු එකට සාපේක්ෂවනේ. තරුණ කාලේ සිද්ධියට සාපේක්ෂවනේ දැන් මහලුකම වෙන්නේ. එතකොට අපිට අදහස නිත්‍ය බවක් කියන මෙයා තරුණ කාලෙත් මෙහෙම කෙනෙක් හිටියා. දැන් මහලු වෙලත් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන ඒද නිත්‍යකමට සාපේක්ෂවයි අපිට මේ මහලු බව කියන එක හම්බ වෙන්නේ. තේරුණා? මගේ තරුණ කාලේ මෙහෙමයි කියලා දැක්කහම තමයි මට මේ මේක වයසයි කියන එක හම්බ වෙන්නේ. හැම වෙලාවෙම නිත්‍යකමට මතයි අපිට මේ කෙලස් ටික ඔක්කොම ගොනු වෙන්නේ. තේරෙනවද? ඔක ටිකක් ගොඩක් ගැඹුරට යන මේ දර්ශනේ මෙතනදී එක දෙයයි අපිට ඉස්සෙල්ලාම කරන්න පුළුවන්. රූපෙන් මිදෙන්න ඉගෙන ගන්න ඕනේ අපි. හරිද? දැන් මේ හැම දුකක්ම අපි විඳින්නේ රූපේ එක්කනේ. තේරුණාද? එතකොට මම ඉතින් දැන් මතක් කළේ අපිට මේ පංච උපාදානස්කන්ධ දුක කියපු මට්ටම අද එන්නේ අර නිත්‍ය සැප ආත්ම කියන මෙන්න මේ කෙලෙස් නිසයි මෙබඳු දුකක් එන්නේ අපිට. එතකොට අපිට ඉස්සෙල්ලාම නැති වෙන්න ඕනේ මේකෙන් මොකද්ද? අනිත්‍ය කියන බව. අපි මේ දර්ශනය මොන විදිහකට අපි ගලාගෙන ගියත් අපිට අනාත්ම විදිහට බලන්නත් පුළුවන් දුකෙන් බලන්නත් පුළුවන් අනිත්‍යෙන් බලන්නත් පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවත් අන්තිමට මේන් යම් කෙලෙසයක් අඩු වුණොත් අන්තිමට අපිට සාත් වෙන එකම දේ තමයි ලෝකේ හට ගන්න හැටි හා ලෝකේ නැති වෙන හැටි දැකලා තමයි අපිට කලකිරෙන්න නුදී වේ කියන එකෙන් තේන්නේ අනිත්‍යමයි. අනිත්‍ය වෙන දේ දුකයි දුක් දේ මගේ නෙමෙයි කියන නුවණ අපිට එන්නේ. මේ කතා කරන දේ නම් ගැඹුරු ඇති නේද? මේක ටිකක් සරලව යන්නේ කොහොමද? මේක දැන් අමාරු වැඩේ දැන්. හරි දැන් අපි දීපු දෙමින් කියන ඕක ඔය වචනවත් තේරෙන්නේ නැහැ. එහෙම තමයි දේ. උපාදාන කියලා ඒවත් තේරෙන්නේ නැහැ සමහරවිට ඒක ගැන. අපි මෙහෙම කියමු. දැන් අපිට ලෝකේ හම්බ වුනේ මෙච්චර කල් අපිට දුක් විඳින්න උනේ අපි දකින අහන හැම දෙයක්ම තියෙනවා ආපහු ඒ තියෙන දේවල්මයි අපිට හම්බ වෙන්නේ කියන මානසික මට්ටමටයි. අපි කියමුකෝ අපි දැකපු gedara gedara දැක්කනම් දැන් මෙහාට ආවට පස්සේ දැකපු එක තියනවා කියන අදහස තියෙන්නේ අපේ. දැන් අපේ සටහනක් තියනවා මෙන්න මේ ගෙදර මෙහෙමයි කියලා. අපි මේ තියෙන දේ බලන්න යන්නේ. දැන් අපිට මතකයක් තියෙනවා මෙහෙම ගියක් තියෙනවා කියලා. නමුත් එතන අනිත් වෙන ලෝකේ රූපේ වෙනස් වෙලා. එතකොට දැන් අපි තිබුණු මට්ටමටයි කැමති වෙලා තිබුණේ. දැන් අපි ගියාම අපි මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම හැඩයක් තියෙනවා කියලා හිතාගෙන මෙහෙ හිටියට එතන තියෙන රූපේ වෙනස් වෙනවා අනිත්‍ය වෙනවනේ ඔන්න යනකොට වෙනත් හැඩයක් පේන්නේ අපිට. හරිද? අපි කියමු දැන් සුළි සුළඟක් ඇවිල්ලා කියන්නේ ඒ කැඩිලා කියලා. දැන් අපි නොදන්නවට එතන ධාතුව තමයි වෙනස් වෙලා තියෙන රූපයේ අනිත් වෙන ලෝකේ පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ මොකක් හරි වෙනස් වීමකින් ඔන්න ඒක වෙනස් වෙලා. නමුත් දැන් අපි දැකපු එකේ මෙහෙම එකක් තියෙනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ. ඒ තියෙන එක බලන්ඩයි ඒ තියෙන ගෙදෙට්ටේ දැන් අපි යන්නේ කියන්නකො. දැන් අපිට සතහන් තියෙනවා. යනකොට දැන් අපි මේ තියෙන එකට කැමැත්ත හින්දා නෙතෙන්ට යන්නේ ඒක හොයාගෙන. තේරෙනවද? යනකොට දැන් ඒ රූපේ වෙනස් වෙලා. දැන් අපිට පේන්නේ වෙන හැඩයක් නේ. තේරෙනවද? දැන් ඉස්සලා ගේ හැටි තිබුණා දැන් කැඩිලා කියලා. දැන් අපිට දුකක් එනවා. ඇයි දුකක් එන්නේ? ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වෙලා ආපු මට්ටම දැන් නෑ මේක. තේරෙනවද මම කියන්නේ? හරිද? දැන් ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙලා ආවේ මෙන්න මෙහෙම හැඩයක් මෙහි තියෙනවා මේ හැඩේ ඇති එතින්ටයි මම යන්නේ කියලානේ. දැන් එහෙම හැඩයක් නෙමේ ඒ තියෙන එක වෙනස් වෙලා දැන්. මට මේ දුක එන්නේ මම දැන් යම් මට්ටමක එකකට කැමති වෙලයි මේ දැන් යන්නේ හොයාගෙන. එතකොට දැන් බලන්න මට දුක මේ රූපයේ ස්වභාවය ගැන අවබෝධයක් මට නැහැ. මම මෙහෙම හැඩයක් තියාගෙන ඉන්නවා මෙහෙම දෙයක් තියනවා කියලා හිතුවත් මේ හැම දේවල් මේ ධාතුව තුල නතර වෙලා තියන්නේ වෙනස් වෙනවා කියන නුවණක් මට නැහැ. තේරුණා? එතකොට ආපහු මට යනකොට හම්බ වෙන්නේ වෙන හැඩයක්. ඔන්න ඒකට අපි ගේ කැඩුනා කියලා පඤ්ඤප්තියක් <laughs> යොදමුකෝ. දැන් මේ ගේ කැඩුන එක මට හම්බුනේ හොඳට තිබුණ ගේට සාපේක්ෂවයි. ඒ කියන්නේ මට මතකයක් තිබුණා ඉස්සෙල්ලා දැකලා ගේ හොඳට තිබුණා කියලා. හොඳට හදපු මගේ ගේ මෙන්න මෙහෙමයි කියලාත් මතකයක් තිබුණානේ. ඒ මතකයට අනුව ඒ තිබුණු ගෙදෙට්ටනේ මම යන්නේ. තේරෙනවද? යනකොට එහෙම වෙලා නැහැ. වෙනස් වෙලා. හරිද? දැන් උන් අපිට දුක එනවා. දැන් දුක එන්නේ මේ වාතයට මේ තියෙන ගේ කැඩුණු හින්දා නෙමෙයි. මම කැමති වෙලා තිබුණා ඉස්සෙල්ලා මට්ටමේ එකකට. ඒ මට්ටමේ ඒක නැති වෙච්ච නිසායි දැන් මේ මට දුක තියෙන්නේ. තේරුණාද? තණ්හාව නිසායි. ඔය දුක මට නැති කරන්න බෑ. දැකපු දේ දැකීමෙන් පස්සේ තියනවා කියන මෝඩකම තියෙන තාක් මට මේ දුක නැති කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ යමක් දැකලා මෙතෙන්ට ආවොත් ඒ දේ තියනවා කියලා ආවොත් ඕගොල්ලොන්ට ආපහු ඒ දේ බලන්න යන්න පුළුවන්. නමුත් යන කවදාම හරි දවසක කොහොම දහසරයක් හරි යනකොට යන කවදා හරි දවසක ඔය අපි මෙහෙම මෙහෙම දේවල් තියෙනවා තියෙනවා කියු මට්ටමේ මොකක් මොකක් හරි වෙනස් වෙන්න පුළුවන් අනිත් වෙන ලෝකේ රූපේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මේක මෙහෙමම තියෙනවා මේ මේ මේක හැදේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙම තියෙනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ. හිතාගෙන යන්නේ. දැන් ඒ දැකපු අවස්ථාවේ තියෙන විදිහට දැන් හිතාගෙන ඉන්නේ මෙහෙම දේවල් තියෙනවා තියෙනවා කියලානේ. ඕගොල්ලෝ මෙහෙම තියනවා කියලා හිතුවට එතන පටිආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුවේ ක්‍රියාව නතර වෙලා නැහැ. පටිවිය වැඩි වුණොත් අනිත් තුන යට වෙනවා. හරිද? සමහරට ආපෝ ස්වභාවය වැඩි වුණොත් එතන අනිත් තුන යට වෙනවා. වායෝ ස්වභාවය වැඩි වුණොත් යම් වෙලාවක අනිත් ඒවා යට වෙනවා. අපි කියමුකෝ වතුර වැඩි වුණොත් ගංගා වතුර ගැලුවා කියන. හරිද? පස් වැඩි වුණොත් කන්දක් කඩා වැටෙනවා කියයි. වාතය වැඩි වුණොත් සුළි සුලන්න මොනවා කියයි. හරිද? තේජෝ වැඩි වුණොත් ගිනි ගත්තා කියයි. ওই සතර මහා දහස්යේ රූපේ හැදිලා තියෙන්නේ ඔය හතරෙන් ඔය හතරේ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. වෙනකොට අපි දැක්කපු සටහන් විදිහට රූපේ තියෙන වෙනස් වෙනවා. තේරෙනවද? අපි වෙනස් වුණාට දැන් අපි දන්නේ නැහැ වෙනස් වුණා කියලා. ඇයි දැන් අපි වෙහෙනේ ඉන්නේ? දැන් අපිට තාම මතක තියෙන පරණ හැඩයමයි. තේරෙනවද? දැන් එහෙ ඒව වෙනස් වෙලා අපි තුමු දැන් අද වගේ ටෙලිෆෝන් නැහැ කියන්නේ ඔය කියන්නේ දැන් අද නම් දිව කන තියෙනවනේ හරිද නමුත් දැන් වෙනස් වෙලා දැන් අපි අර ඉස්සෙල්ලා තිබුණු හැඩේ සිහි කරගෙන තමයි ගෙදර යනවා කියලා යන්නේ දැන් මෙහෙම එකක් තියෙනවා තියෙන තැනට යන්නේ දැන් යනකොට අර රූපේ අර හතරෙන් මොකක් හරි එකක් උස්සන්න වෙලා තිබුණු ස්වභාවය වෙනස් වෙලා දැන් මට පහළ වෙන සංඥාව වෙන එකක් දැන් පේන්නේ වෙන හැඩයක් දැන් එතකොට මට දුක් දුම්නස් වෙනවා. ඇයි දුක් දුම්නස් එන්නේ? ඉස්සෙල්ලා තිබුණු මට්ටම නැති නිසා. තේරෙනවද? එතකොට හැම වෙලාවෙම අපිට නිත්‍යකම මතයි දුක දැන් අපිට මෙහෙම හැඩයක් තිබුණා කියන මට්ටම හිඳයි ඒ හැඩේ නැති වෙනකොට දුක ඇවිල්ලා තියෙනවා. එතකොට කෙටියෙන් ගත්තොත් යමක් දැකලා තියෙන දෙයක් දැකලා දැකපු දේ තියෙනවා කියන මේ මට්ටම තමයි පංච උපාදානස්කන්ධ දුක. ඒ තාක් මේ ජීවිතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස වලින් මිදෙන්නෙත් නැහැ, අනවරාගු සංසාර දුක මිදෙන්නෙත් නැහැ. අපි මෙහෙම කියමු. ඔගලන්ට හැමදාම හම්බ වෙනවා නම් මේ තියෙන ශාලාවමයි දකින්නේ ආපහු පැත්තකට ගියාම දැකපු ශාලාව තියෙනවා කියන අදහසින් නේ යන්නේ. අනිත්‍ය බවක් පේනවද? නිට්ටය බවනේ. මේ වගේ හම්බ වෙන හැම රූපයකම එක මට්ටම. එකකින් ලැබුණොත් ඔක්කොම ලැබෙනවා. එකකින් මෝඩකම පවතිනවා කියන්නේ හැම අරමුණකම මෝඩකම පවතින එක විදිහට. තේරෙනවද? මේ මට්ටමින් තමයි මට ලෝකය කියලා එකක් හම්බ වෙන්නේ. තේරෙනවද? ඔය මට්ටමින් හිතෙන්මම ලෝකේ නතර කරගතට දැන් අපි දන්න මේ හිතෙන් නතර කරගෙන ඉන්න සිද්ධිය. ඇත්තටම තියනවා කියලා හිතෙන්නන්නේ එහෙම නැත්නම් විපාක වෙන්නේ බෑ මේක. හරිද? මෙහෙම නතර කරගත්තා කියලා නතර නතර කරගෙන තියෙන මේ මානසික මට්ටමටයි අපිට දුක එන්නේ. අපි නිකමට කියමු අවුරුදු 12ක 13ක පොඩි ළමයෙක් ඕගොල්ලෝ දැක්කොත් දැන් පුංචි ළමයෙක්ගේ හැඩරුවක් ඔයගලන්ට පේන්නේ. අවුරුදු 25ක් විතර මේ ළමයා දැක්කේ නැත්තම් එතකොට හිතන්නත් බැරි ලොකු තරුණ කෙනෙක් කියලා. නමුත් ඕගලන්ට සිහි කරන්න කතා කරන්න තියෙන තාම බලන්න අර අවුරුදු 14 නැත්තම් 12 හැඩේ නෙමෙයිද? නේද? ඕගොල්ලන්ගේ හිතේ මෙහෙම හැඩයක් තිබුණා කියලා දැන් මේ මේ මට්ටම නතර කරගෙන තියෙද්දි අර රූපේ නතර වෙලා. රූපේ වෙනස් වෙනවනේ. වෙනස් වෙනාට අපේ හිතේ තියෙන මට්ටම වෙනස් වෙලා නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ මේ ළමයට නම් කැමති. හරිද? දැන් මෙහෙ දැන් මේ ළමයා ගැන අවුරුදු ළමයට දැන් අවුරුදු 25 30ක් වෙයි කියලා කිව්වොත් අපි මේ ළමයටයි 25 30ක් කියන්නේ මේ වචන කිව්වොත් අපේ තියෙන්නේ මෙහෙම සටහනක් වී කරගන්න ඔච්චරයි තියෙන්නේ තේරෙනවා යම් දවසකදී අවුරුදු 25ක 30ක තරුණයෙක් එහෙම ආවොත් අපි අඳුරන්නේත් නෑ යාව දන්නේ නැහැ කියයි. නමුත් දැන් මේ හොඳට දන්නවා මේ ළමයව. කතා කරලා සමාජයට තමන්ගේ දරුවෙක් කියන්නකො පිටරට ගිහිටි අවුරුදු 10ක් විතර. 20ක් 25ක් විතර. විශේෂයෙන් පොඩි ළමයෙක් අවුරුදු 12ක 13ක ළමයෙක් ඉක්මනට හැදෙන නිසා 20ක් 25 කෙනෙකුට හොයන්න බෑ. අර දකින්න හින්දා අපිට වෙනසක් නැත්තේ. එතකොට දැන් බලන්න මෙතනදී අපිට මම කිව්වේ අපි මේ හැඩේ නතර කරගෙන තියෙන්නේ අපේ මනසින් නෙමෙයිද? රූපය තුල. ඒ වගේ මේ ලෝකේ අපිට නතර වෙලා තියෙන්නේ නතර කරගෙන තියෙන නිත්‍ය බව තියෙන්නේ අපේ මනස තුල මේ හැම දෙයකම. පැවැත්ම තියාගෙන ඉන්නේ අපි ඒ මත. අපිට එහෙම තිබුණා කියලා ඒ රූප නතර වෙන්නේ නැහැ. ඒවැය තුල ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ නැහැ. මේ දැනුත් මේ රූප වලත් වෙනස් වෙනවා. හැමදාම අපිට ඒ නිසා ඇති වෙන සංඥාවද අලුත් වෙන නිසා. වෙනසක් වෙලා නැත්තේ රූපයත් එක්කම. බැරිලා අවුරුදු ගාන නොදැක හිටියොත් මේ රූපය නිසා අලුතෙන් නාම ධර්ම පහළ නොවි තිබුණොත් රූප වෙනස්කම අපිට ගොඩක් හසුයි. නේද? එතකොට මෙතනදී දැන් එක දෙයයි අපිට කරන්න තියෙන්නේ. මේ ඉපදීම ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ හැම දුකක්ම විඳින්න වෙන්නේ නিত্য සැප ආත්ම කියන මේ කිලිස් ධර්මතා තුන මතයි. තේරෙනවද? මොකද මේ නিত্য සැප ආත්ම කියන කෙලෙස් ධර්මතා තුන නියෝජනය වෙලා තියෙනවා තණ්හාව සහ අවිද්‍යාව කියන මූලක්ලාස දෙකකින්. අවිද්‍යාව සහ තණ්හාව කියන මේ කාරණා දෙක මුල් කරගෙන තමයි නිත්‍ය සප ආත්ම වශයෙන් අපිට පෙන්ලා තියෙන්නේ. නිත්‍ය සප ආත්මයි කියන කාරණාව නිසා තමයි මෙබඳු මට්ටමේ දුකක් නැති. දැන් අපිට නිත්‍ය බව මත එන දුක පැහැදිලිද? ටිකක්. පැහැදිලි. එතකොට නිට්ටයයි සැපයි ආත්මයි කියන මේ ධර්මතා සහ මුලින්ම දුරු වෙනවා නම් දුරු වෙන්න උනේ අවිද්‍යාව කියන එක නැති වෙනවා. දැන් අපි ඊට පස්සේ හොයාගන්න ඕනේ මේ කෙලෙස් ඇති කරපු ඒ කියන්නේ මේ මට්ටම තියෙද්දි මේ මට්ටමේ දුක නැති කරන්න බෑ කවදාවත්. තේරුණාද? දැකපු දේ තියෙනවා තියෙන දේ දකින්නවා කියන මට්ටම තියාගෙන කවදාවත් නිත්‍ය බව අයින් කරන්න බෑ. අනිත්‍ය වෙන ලෝකේ නිත්‍ය බව ඇතිතාක් අපිට දුක කියන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ අනිත්‍ය වෙන ලෝකේ අපි නිත්‍ය බවක් පියාගෙන හිටියට ඒ දේ අනිත්‍ය වෙනකොට අපිට දුක එනවා. ඒ නිසා. එතකොට ඒක නැතිකරන්න නම් නිත්‍යයි සැපයි ආත්මයි කියන ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණ දකින්න නම් ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න සම්මා දිට්ඨිය. චින්තනට එනවා. එතකොට සම්මා දිට්ඨියට කියන්නේ මොකද්ද? ලෝකය කියන එක හැදුන්නේ හැදෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. හේතුඵල ධර්ම. දකින්න ඕන. හරිද? ඒ විදිහට දැක්කහම තමයි අපිට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අපි කියමු අනිත්‍යයි කියන නුවණ එන්නේ. අනිත්‍යයි කියන නුවණ ආවොත් තමයි නිට්ටි බව නැති වෙන්නේ. එහෙම වුණොත් තමයි නිට්ටි බව එන නිසා ආපු දුකද නැති වෙන්නේ. කියන ධර්මතාවයක් තියෙනවා. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු රූපය කියන එකෙන් මිදෙන හැටි. රූපය කියන එක නැති කරන හැටි. තේරෙනවද? එතකොට මේ ටික ඉගෙන ගත්තාම දැන් අපිට අපි කරන්නේ මොකද්ද? නාම ධර්ම අපිට පස්සේ පුළුවන්. රූපය කියපු එකේ නිත්‍ය බව නැති කරන්නයි දැන් අපිට ඕනේ. අපිට මෙච්චර කල් හම්බ වෙච්ච රූප තියෙනවනේ. අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් කියලා මේ රූප අපිට ලෝකේ හම්බ වෙන මේ රූප තියෙනවනේ මේ රූප අපිට රූපයන්ගෙන් මිදෙන්න ඕනේ අපි එහෙම වුණොත් තමයි ඒ කියන්නේ රූපය කියන එකේ අනිත්‍ය බව දකින්න ඕනේ රූපය කියන එකේ නිත්‍ය බව දුරු කරන්න ඕනේ එහෙම වුණොත් තමයි අපිට ඒ රූපේ නිසා එන දුක නැති වෙන්නේ ඒ නිසා දැන් අපි මෙතන අපිට රූපයක් හම්බ වෙන අපි මෙච්චර කල් රූපයක් ඇසුරු කරමු මට්ටම් නුවණින් පවතින ස්වභාවය නුවණින් දකින්න ඕන. ඕක තමයි දැන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. හරිද? අපි මෙහෙම කියමු ටිකක් ගමු. දැන් මේ රූපයක් තියෙනෝනේ අපිට මෙහෙම පේන අපි මෙච්චර කල් රූපයක් කියලා හිතන මේ රූපය ගන්නකො දැන් මේ රූපය අපිට මේ ස්වභාවයේ පේනවද ඇහැ නැති කෙනෙකුට මේ දේවල් පේනවද ඇහැ නැත්තම් නෑ ඇහැ තියෙනවා හිත නැත්තම් පේනවා මලමිනියකට වගේ යට ඇහැ තියෙනවා හිත නැ නැත්තම් ඇහැ තියෙනවා S2 ඇරලා අපිට නිින්ද කියලා නැත්තම් වෙන කල්පනාවක් අපි හිටියෝ ඒත් පේනවද මේ පේන්නේ. ඇහත් තියෙනවා, හිතක් තියෙනවා. රූප කියලා යමක් හම්බුනේත් නැත්තම් දැන් රූපය කියලා මතක් කරගන්න දෙපා. ඔයගලන්ට මේ පේන මට්ටම මං අහන්නේ මෙහෙම දෙයක් පේනවද මේ මේ වර්ධ කරන්න බෑ මෙතන ටිකක් ඉතාලම සිවුම් සිද්ධියක්. ඇහැයි හිතයි කියන දෙකේ සම්බන්ධයකින් තොරව මෙහෙම දෙයක් පේන්නේ නැහනේ. එහෙනම් ඇහැයි හිතයි දෙක නැතුව ඕගලන්ට මේ තියෙන රූපවල ගැටුනොත් අන්ධ කෙනෙක් වගේ කියන්නකො. මේ බෑ ඇඟේ හැප්පුණත් ඕගලන්ට මෙබඳු සටහනක් දන්නවද ඕගොල්ලෝ? ඔන රූපයේ ස්වභාවය එහෙමයි කියන්නකො. ඇඟේ හැප්පුණත් දන්නේ නැති මෙබඳු සටහනක් තියෙන රූපේ යථාර්ථය කියන්නකො. ඒබඳු රූපයක. දැන් ඒ රූපය කියන එකට ඕගලන්ට හැඩ නැහැ මොකද දන්නේ නැහැ ඕගොල්ලෝ. තේරුණාද? එබඳු රූපයකුත් මෙබඳු ඇහැකුත් මෙබඳු හිතකුත් නිසයි නම් මේ ධර්මතා තුන පේන්නේ. තේරෙනවද? දැන් මේ පේනවයි කියන සිද්ධිය අපිට යමක් රූපයක් පේන්න අද අපි රූපයයි කියලා හිතන දේ පෙනුනේ ඇහත් රූපයත් හිතත් කියන ධර්මතා තුන නිසානේ තේරෙනවද දැන් ඇහත් හිතත් රූපයක් කියනකොට දැන් දැනගත්ත මෙච්චරකල් රූපය කියලා දැනගත්ත ස්වභාවය බලන්න එපා. ඇයි? ඒ බඳු මෙච්චරකල් රූපය කියලා දැනගත්ත රූපය අපිට හම්බ වුණේ ඇහත් හිතත් කියන මේ රූපයත් කියන ධර්මතා තුනම නිසායි. තේරෙන්නද දැන් කියන්නේ? එතකොට අපි මෙහෙම ගත්තොත් ඇහැයි රූපයයි හිතයි කියන ධර්මතා තුන් දෙනාම නිසා මෙහෙම දෙයක් පේනවා කියන්නකො. මේ පේනවා කියන එක ඇහැද රූපෙද චක්කු විඤ්ඤාණයද කියන ධර්මතා තුනම නිසා උපන්න දෙයක් මේ පේන්නේ අද. මේ පේන සිද්ධිය ඇහැද නෙමෙයි රූපෙද නෙමෙයි චක්කු විඤ්ඤාණයද නෙමෙයි. මේ හේතු තුන් දෙනාම නෙමෙයි. මේ හේතු තුන්දෙනාට කියන ස්පර්ශය කියලා. මේ ස්පර්ශය නිසා හටගත්ත හිතට පහළට සංඥාවක් තමයි අපිට හම්බ වෙන්නේ. තේරෙනවද? එතකොට අපි මෙච්චර කල් මේ ඇහත් රූපයත් හිතත් කියන තුන්දෙනා නිසා හිතට පහළ වෙච්ච මේ සංඥාව රූපේ හැටියට යතුරු කරලා තියෙනවා. දැන් අපි දන්නවා සංඥාව කියන එක ස්පර්ශය නිසා උපදින එකක්. මේ තුන් දෙනාගේ එකතු ඇති තැන උපදින එකක්. අපි පැත්තකට ගියොත් ඇහත් රූපියක් දෙක නැති වුණොත් හිත නැති වුණොත් මෙබඳු සංඥාව හිටින්නේ නැහැ. නමුත් අපි මේක දැක්කොත් මේ දකින්න එක රූපය රූපය කියන එක තියෙන එක කියලා ඔහොමයි අපිට මේ නිත්‍ය බව හිටින්නේ. මේක මේ ඇහැද රූපයද චක්කු විඥානයද නිසා හිතට උපන්න සංඥාවක් කියලා දැක්කොත් අපි උදාහරණයක් ඇතුළේ මෙහෙම කරමුකෝ. මේ රූප කියන එක ගත්තාම රූප කලාප මේ රූප කලාපයක රූප කලාප ඉතා සියුම් සියුම් සියුම් සියුම්තු මේ රූප පට තද ගතියයි ගලන වැగిරෙන ගතියයි හමන පිම්බෙන හැකිලෙන ගතියයි දවන තවන දිගන ස්වභාවය කියලා පටි ආපෝතේජෝ වායු කියලා හතරක් තියෙනවා. ඔය හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරකුයි එකට කවලම් වෙලා තමයි මේ අටක්. ඔකට කියන සුද්දාස්ත්‍ය කියලා මේ එකට හැදිලා තියෙන්නේ. දැන් පෙර කර්මයට හැදුණු මේ ඇහි ස්වභාවය තමයි මේ හිතේ ස්වභාවය තමයි ඔය අටක් තියෙන තැන මේ වේ තියෙන වර්ණ කොටස් විතරක් අරගෙන මෙහෙම හිතෙන් උසවන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ කර්මයට හැදුණු මේ මේ මේ දිවෙයි ජීවහ විඥානයේ ස්වභාවය තමයි ඒ රූප කලාපවල තියෙන රස කොටස් ටික ඔසවන්න පුළුවන්කම. මේ කර්මයට හැදුණු නාසයේ ගාන විඥානයේ ස්වභාවය තමයි අර රූප කලාපවල තියෙන ගන්ධ ස්වභාවය විතරක් පුරා ගන්න පුළුවන් බව. ඔසවලා ගන්න පුළුවන් බව. ඒතර මේ හිතෙන් ඔසවන්නේ මේවා. ඔක්කොම. අපි මෙහෙම කිව්වොත් දැන් අපි වැලි කැටයක් කැටයක් ගෙනලා දානවා කියන්නකො. නේද එක එක්කෙනා වැලි කැටේ කැටේ ගේනවා. ඉතාලම සියුම් කියන්නකො. දැන් මේ වැලි කැටේ දන්නවද අනිත් කෙනා ගෙනලා දාපු වැලි කැටේ ගැන? නෑ. අනිත් කෙනා ගෙනත් දාපු වැලි කැටේ අනිත් කෙනා ගෙනත් දාපු එක දන්නවද? නෑ. ඔහොම ඔහොම වැලි කැට ගොඩා ගොඩා ගොඩා දැම්මොත් වැලි කැටේ වැලි කැටේ විදිහටමනේ තියෙන්නේ. යථාර්ථය. ඔබඳු වැලි කැට ගොඩාක් තියෙන තැනක් අපේ ඇහැට ගැටුනොත් අපිට පෙනෙයි අවකාශ ධාතු සාපේක්ෂව කන්දක්. දැන් මේ අපිට පේන කන්දක හැඩේ වැලිකැට ඇතුලේ තියෙනවද? නැහැ. මේ රූපේ යථාර්ථය තමයි අර වැලිකැට ගණන. ගොඩ. වැලිකැට තියෙන තැනක හිතට නේද දැන් මෙහෙම හැඩයක් පෙනෙන්නේ අපිට? දැන් සංඥා නිරුගක් කියලා කියන්නේ. නමුත් දැන් අපි මෙච්චර කල් හිතන්න හුරු වෙලා තියෙන අර පෙනෙන හැඩය මේ ගොඩට අයිති එකක් කියලා. දැන් අපි අත දාන්නේ මේ වැලිකන්ද කියලා වැලිකැට ටිකනේ අල්ලන්නේ. තේරෙනවද? මෙතන දැන් අපි රූපය කියලා මෙච්චර කල් ඇසුරු කළේ වැලි කන්ද. දැන් වැලි කන්දක් කියන තැන අපි අතහර්ථ වශයෙන් බැලුවොත් රූපය කියලා අපිට හම්බෙන්නේ කෝකද? මෙච්චර කල් වැලි කන්ද කියලා වැලි කන්ද කියලා අපි රූපයක් ඇසුරු කළා නම් ඕකේ යථාර්ථයේ හැටියට බැලුවොත් අපිට රූපය කියලා හම්බෙන්නේ කොතනද? වැලි කැට ටික. දැන් වැලි කැට ටිකේ මොකද මේ ටික ගැටුනොත් මෙහෙම හැඩයක් පෙන්නනවාම හිතට. හරිද? දැන් වැලි කැට ටික තුල අපිට මෙහෙම හැඩයක් තියෙනවා. ඒක තමයි සංඥාව. දැන් ඔය පේන හැඩයට තමයි අපි නම් කරන්නේ කන්දක් කියලා. දැන් දැනගන්න. මම දැන් මෙතන කන්දක් කියලා දැනගන්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා පහක්ම වෙලා තමයි මට මෙහෙන් කන්දක් තේරෙනවා දැන් හොඳට බලන්න මට පැත්තකට ගිහිල්ලා දැන් දැකපු අර සතහන හිතෙන් උපන්න සතහන පැත්තකට කියලා සිහි කරන්න පුළුවන්. දැන් එතකොටත් මම රැවටෙනවා අර වැලි කඳ සිහි කෙරුවා නැත්නම් රූපේ සිහි කෙරුවා කියලා. නමුත් මම හිතෙන් සිහි කරන්නේ අර වැලි කැට ටික හැට ගැටුණු වෙලාවේදී මං ඇසුරු කළා තියෙන්නේ වැලි කැට තියෙන තැන හිතෙන් මෙහෙම උපද්දපු සතහනක්මයි කඳ කියලා ඇසුරු කළා තියෙන්නේ. තේරෙනවද? ඒ වගේ මේ බඳු දැන් මේකේ අපි කලාප සම්මර්ෂණයක් කළොත් මේ ටෙස්ට් ටික දන්න මේ ලොම් තියනවා කියලා. ලොම් ටික දන්නේ කෙස් තියනවා කියලා. හැම දන්නේ නියපොතු තියනවා කියලා. නියපොතු දන්නේ හැම තියනවා කියලා. මේ නියපොත දන්නේ කෙස් ලොම් එක්ක සම්බන්ධයි කියලා. මෙහෙම මෙහෙම ඔවුන් ඔවුන්ට කිසිම සම්බන්ධයක් නැති කොටස් රාශියක් තියෙන කියන්නකො. කොටස් 32ක් තියෙනවා. කියන්නකො. මෙබඳු අර වැලි කැට කැට වගේ මෙබඳු තැනක දැන් අපිට උපද්දනව සටහනක් මෙහෙම හරිද මේ සටහන දැන් ඔක්කොම එකට හිතෙන් එකතු කරලා තියෙන දැන් මම මේකට පනවනවා මොකද්ද මිනිස්සයා කියලා කියන්නකො දැන් මිනිස්සයා කියලා නමුත් දැන් රූපයේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපයේ එක කොටසක් අනිත් කොටස දන්නේ කෙස් ටික දන්නවද හැම කියලා? හැම දන්නවද කෙස් කියලා? මේ දෙක එකටද තියෙන්නේ? දැන් ඕක දිශා වශයෙන්, අවකාශ වශයෙන්, පරිච්ඡේද වශයෙන්, වර්ණ වශයෙන්, සටහන් වශයෙන් බලන්න කියන්නේ ඒකයි. එතකොට අපිට තේරෙනවා මේක මෙතනින් අවස මේකට සම්බන්ධ නැහැ. මේ කොටස කෙස් කියන කොටස මේ හැම කියන කොටසට අයිති නැහැ. හැම කියන කොටස කෙස් කියන කොටසට අයිති නැහැ. හොඳට බලන්න කොහොම? එහෙම බැලුවාම කෙස් ටික දන්නේ නැහැ. හැම කියන එක. හැම කියන එක දන්නේ නැහැ, කෙස් කියන එක. ඔවුනෝන්ගේ කිසිම සම්බන්ධයකුත් නැතුව ඒ දෙන්නගේ පැවැත්ම තියෙනවා. අර ඊගා වැලි කැටේ අනිත් වැලි කැටේ ගැන දන්නේ නැහැ, අනිත් වැලි කැටේ අනිත් වැලි කැටේ දන්නේ නැහැ. මේ වගේ මුණු කොටස් 32ම වෙන් වෙන් වෙන් වෙන්ව තියෙනවා. ඔහොම තියෙන තැනක අපිට මෙබඳු හැඩයක් ලැබෙනවා. කියන්නකෝ. දැන් මේ හැඩේට අපි නම් කරනවා මිනිස්සයා කියලා. උබඳු හැඩයක් තියෙන තැනක ඇහත් ඇහත් හිතත් නිසා අපිට මේ බඳු හැඩයක් තියෙනවා. ඒ කියන්නේ මේ කොටස් වෙන වෙනම තියෙන කොටස් ඔක්කොම ටික එකට එකතු කරලායි දැන් පෙන්වන්නේ අපිට. දැන් කෙස් ටිකක් විතරක් මට පෙවුනොත් ඉස්සෙල්ලා මට පුළුවන් ද මිනිසෙක් කියන්නේ. පස්සේ නියපොතු ටික විතර දැන් වෙන වෙනම තියෙන වෙන වෙනම තියෙන එක එක කොටසක් මට වෙන වෙනම පෙවුනොත් නියපොතු ටික විතරක් පෙවුනොත් එතකොට හැම විතරක් පෙන්වුවොත් බෑ. එතකොට පවතින රූපය ඇත්ත ඕකනේ. වෙන වෙනමයි තියෙන්නේ. ඔහොම තියෙන තැනක කලාප වශයෙන් තියෙන තැනක ඝන සංඥාවක් මට තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එකට එකතු කරලා තමයි මෙහෙම හැඩයක් වෙන්නේ. අර වැලි කන්ද තුල කැට තුල කන්දක් වෙනනවා වගේ. දැන් මම මේ හිතට පේන හැඩයටයි මිනිස්සය කියලා පනවන්නේ. තේරෙනවද මම කෙස් වලට නෙමෙයි පැනෙන්නේ මිනිසයා කියලා ලොම් වලට නෙමෙයි නිය වලට නෙමෙයි දත් වලට නෙමෙයි මේ ඔක්කොම එකට එකතු කරලා හිතට අපිට හිතෙන් දෙන කතා ඕක මේකට කියනවා හඳුනනවා කියලා සංඥාව මෙබඳු රූපේ මෙබඳු ආකාරයකට හඳුන ගන්නවා අපි මෙබඳු හැඩයක් පහළ වෙනවා මේකට අපි ඔන්න මිනිස්සයා නැත්තම් බන්දුල නැත්තම් කවුරු හරි ආම්දුර කියලා අපි පනවන කියන්නකො දැනගන්නවා නමුත් දැන් අපි හිතාගෙන ඉන්නේ මේ රූපය නිසා හිතෙන් උපද්දපු සංඥාවකටයි අපි නම් කරන්නේ කියන සිද්ධියක් නෙමෙයි. මේ සිද්ධිය අපි හිතාගෙන ඉන්නේ රූපෙටයි නම් කරන්න කියලා. දැන් අපි මෙහෙම හිතට පේනකොට මේ හැඩේ පෙන්නුවට ඇහැ අහකට ගත්තාම කෙස් තනියම පවතින, ලොම් තනියම පවතින, නිය තනියම පවතින්නේ. දැන් එයාගේ යතහ භූත ස්වභාවය එහෙමම අපිට මෙහෙම පෙනෙද්දිත් මේගොල්ලෝ වෙන් වෙන්වමයි පවතින්නේ දැන් අපිට අහකට ගියාම දැන් අපිට කොහොමද මේ කෙස් වෙනම ලොම් වෙනම තියෙන තැනක අහකට ගියාට පස්සේ ඔක්කොම එකට කරපු සංඥාවක් එන්නේ අපේ තියෙන අත්දැකීම මිසක මේ දැන් තියෙන්නේ තේරෙනවද මම කියපේ ඒකෙන්ද අපි මෙහෙම කියමුකෝ වැලි කැට තියෙන තැනක ඔක්කොම එකතු කරලා අපිට හැඩයක් ලැබුණා කියන්නේ හිතට. අපි අහකට ගියොත් අහකට ගියොත් දැන් අර හැඩේ පේන එක පේනවද? දැන් හැඩේ කියපු එක අපේ හිතටනේ පෙවුනේ දැන්. තේරෙනව නේද? අපි ඇහැකට ඇහැකට ගිහිල්ලා පවතින දේ සිහි කරන්න වුණොත් අපිට සිහි කරන්න වෙන්නේ වැලි කැට ටික මිසක හැඩේ කියන එකක් සිහි කරන්න පුළුවන්ද? ආපහු අපි දන්නවා එතෙන්ට ගියොත් මේ වැලි කැට ටික මේ ඇහැට ගැටුණොත් මෙහෙම හැඩයක් අපිට ආපහු පෙනේ. එතකොට මෙබඳු කන්දක් අපිට කවදාවත් තියෙන කන්දක් හම්බ වෙනවද? මම කියන එක තේරෙනවද? දැන් වැලි කැට ටික බලන්න වැලි කැට කැට කැට කැටනේ තියෙන්නේ. තියෙන තැන අපිට ඔක්කොම එකතු කරලා අවකාශයට සාපේක්ෂව කන්දක් හැටියට පෙවුනේ හිතට නේද? මොකද අපි කලම දැන් රූපය ගැන දන්නවා. රූපය කියන්නේ මෙබඳු වැලි කැට වැලි කැට වැලි කැට ගොඩාක් මෙතන තියෙන්නේ. කියලා. වැලි කැටේ පරමාර්ථය මේක වැලි කැටේමයි. මේ වැලි කැටෙත් එකයි මේ වැලි කැටෙත් එකයි මේ වැලි කැටෙත් එකයි මෙයා මෙයා කියලා දන්නේ මෙයා මෙයා කියලා දන්නේ ඔහොම තියෙන්නේ. ඔබඳු තැනක හිතට පහළුණේ කන් හැඩේ. ඒකටයි කන්ද කියලා කල්පනා කළේ දැනගත්තේ. දැන් මම දන්නවා පැත්තකට යනකොට හිතට මෙවිච්ච දේ මේ කන්ද කියන එක මේ වැලි කැට වලට අයිති දෙයක් නෙවෙයි වැලි කැට තියෙන තැනක මෙහෙම පේන එක ධර්මතාවයක් හිතට. දැන් එහෙම පෙනුණු බව පැත්තකට යනකොට නැති වෙනවා. දැන් මට පුළුවන් ද ආපහු කන්ද කියන එක මෙහෙ අරමුණු කරන්න? ඈ මට අරමුණු ආපහු සිහි කරනවා සිහි කරන්න ඉන්නේ දැන් පවතින දේ හැටියට වැලි ගැට ටික මිසක. කන්ද කියන එක සිහි කරන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? මොකද අපි දන්නවා මේ වගේ හැඩයක් පෙවුනා නම් කන්දක් කියලා අපි නම් කරපු හැඩයක් පෙවුනා නම් මේ නිබඳු තැනක් හිතට හම්බෙච්ච නිසායි. ඒ කියන්නේ ඇහැට ගැටුණු නිසායි පෙවුනේ මේ හැඩය. පවතින ස්වභාවය දන්න නිසායි අපිට මේ උපදින ස්වභාවය සිහි කරන්න පුළුවන්. මොකද මෙතන පැවතුනේ වැලි කැටයක් කැටයක්. මොකද අපිමන ගෙනත් දැම්මේ. අපි කන්දක් ගෙනල්ලා දැම්මද? දැන් අපි 10 දෙනෙක් විතර කියන්නකො. 10 දෙනා එක එක එක එක ගෙනල්ලා ගෙනල්ලා දැම්මේ. අපිම දැන් වැලි කැටේ කැටේ දාපු හින්දා අපි දන්නවා අපි කන්දක් ගනලා දැම්මේ නෑනේ. වැලි කැටනේ ගෙනත් දැම්මේ. වැලි කැටවල යථාර්ථය වැලි කැටේමනේ. නිබඳු තැනක ඔක්කොම එකට එකතු කරලා මෙහෙම හැඩයක් හම්බ වුණා නම් මෙහෙ එහෙම පේන හැඩයක් අපි මේකට ගෙනලා දැම්මද? නෑ. එහෙම හැඩයක් එහෙනම් අපිට හම්බ වෙනවා නම් මේ ඇහත් හිතත් නිසා උපදින දෙයක් මිසක ඒ රූපයට සාපේක්ෂ රූපයත් ඇහත් හිතත් නිසා උපදින දෙයක්. වැලිකට වැලිකට එහෙම ගොඩක් නොතිබුණා නම් ඒත් හැඩයක් මට පේන්නේ එහෙම තිබුණා වැලිකට විතරක් තිබුණා කියලා මගේ හිත නූපන්න නම් ඇහැ නූපන්න නම් ඒත් මෙහෙම හැඩයක් පේන්නේ හිතටයි ඇහැටයි මේ වැලිකටයි නිසා තමයි මට මෙබඳු කන්දක් නැත්නම් හැඩයක් පෙවුනේ. දැන් ඒක පැහැදිලිද? පැහැදිලි. එහෙනම් මම පැත්තකට යනවා කියන්නේ මේ තුන් දෙනාගේ සම්බන්ධය අත්හැරෙනවා. යලි කැට ටික විතරයි තියෙන්නේ කියලා හිතන්නකො. ඇහත් හිතත් අතහැරෙනකොට දැන් මෙතන කන්දක් කියලා මට සිහි කරන්න පුළුවන් දාපහුව අරමුණු කරන්න පුළුවන්. බෑ මොකද පවතින ස්වභාවය කල්පනා මම දැකපු ස්වභාවය නෙමෙයි. මට හම්බෙච්ච ස්වභාවයනේ කන්ද උනේ. නුවණින් මම කල්පනා කළොත් දැන් පවතින මෙහෙම තැනක හම්බුනේ මෙහෙමනම් දැන් පවතින දේ මට කල්පනා කරන්න කල්පනා කරන්න වෙන්නේ වැලි කැට ටික. දැන් බලන්න මට තියෙන කන්දක් හම්බ වෙනවද කියලා දැන්. ඒ කියන්නේ දැන් පැත්තකට ගිහිල්ලා මට කන්ද තියනවා නෙමෙයි. වැලි කැට ටික තියෙනවා. ආපහු මම වැලි කැට ටික තියෙන තැනට ආවොත් මේ හේතු ටික ගැටුත් කන්ද කියන එක උපදිනවා කියලා දන්නවා මම. ආයෙත් වැලි කැට ටික මේ ඇහත් හිතත් උපන්න මෙබඳු සංඥාවක් පහළ වෙන. එතකොට මම වැලි කැටයි කියන මේ පඤ්ඤාප්තියත් උපදිනවා. ආපහු මේ ඇහත් වැලිකට ටිකේ සම්බන්ධයත් හිතත් නැති වෙනකොට නැති වුණොත් ආයෙත් මට සිහි කරනවා සිහි කරන්න වෙන්නේ වැලිකට ටික මිසක් කඳ සිහි කරන්න බෑ. කඳ සිහි කළා හොයාගෙන එන්නත් බෑ මට. පුළුවන්ද? මොකද වැලිකට ටික සිහි කළා එන්න පුළුවන් මිසක ආවහම ඒද මෙහෙන් හම්බ වෙනවා මිස කඳ කියන එක මේ තුන් දෙනා නිසා උපදින එකක් මිසක ඒක වැලිකට වලට විතරක් අයිති එකක් නෙමෙයි. තේරෙනවද මේ කියන්නේ? එතකොට මෙහෙම දැක්කහම දැක්කොත් මෙච්චර කාලයක් අපි කන්දක් තියෙන කන්දක්ම දැක්ක දකින කන්දක්ම තියෙනවා කියලා මට්ටමක් තිබුණා නම් දැන් අපි දන්නවා කන්ද කියන එක මේ හේතු ටික ගැටෙනකොටම උපදින හේතු නැතිනො නැති වෙනවා මිසක තියෙනව නෙමෙයි. වැලි කැට ටික තියෙන තැන ඇහත් හිතත් නිසා මෙබඳු කන්ද කියලා එකක් උපදිනවා. හිත ටික නැති වෙනකොට නැති වෙනවා. ආපහු මට තියෙන කන්දක් හොයාගෙන එන්නත් බෑ. තියෙන කන්දක් හම්බ වෙන්නේත් නෑ. මොකද මට එනවනම් එන්න වෙන්නේ සිහි කරන්න වෙන්නේ මොකද්ද? වැලි කැට ටික. හරිද? වැලි කැට ටික මෙබඳු වැලි කැට ටිකක් මේ ඇහැට ගැටුනොත් මෙබඳු විදිහට පේනවා කියන නුවණකුත් තියෙනවා. ඒද කන්ද කියන එක මට මේ පැත්තෙන් මේ ධර්මතාව නිසා ඉපදුනා කියලා හම්බ වෙනවා මිසක තියෙන එකක් හම්බ වෙන්නේ නැහැ ඒ වගේ ඔක මම උපමාවක්. ඒ වගේ අපිට හම්බ වෙන මේ රූප තියෙනවනේ. මේ රූප වල දකින්න රූප කලාප කියනකොට මේ වැලි කැට කැට වගේ තියෙන්නේ කියලා නිකන් හිතන්නකෝ. හරිද? මේ වැලි කැට කැට කැටක තියෙන තැනක මේ ඇහත් හිතත් නිසා මෙබඳු සටහනක් අපිට පේනවනේ. දැන් මෙච්චර කල් අපි මේක රූපයයි කියලා හිතාගෙන ඉන්න තැන දැන්. දැන් පේනවා. අපි අහකට යනවා කියන්නේ මේ තුන්දෙනාගේ සම්බන්ධය නැති වෙනකොට ආපහු පවතින්නේ අර රූපේ පෙන පිටක් වගේ කියලා කියන්නේ රූප කලාප කලාප කියන ටික විතරන. දැන් රූප කලාප කලාප කියන රූප කලාපයක් ගත්තොත් ඒබඳු රූප කලාපයක මේ හැඩේ තියනවද? නැහැ. අපි මෙහෙම ගත්තොත් දැන් ගොඩාක් අපි මේක කරන්න ඕනේ දැන් මේ ශරීරයේ තියෙන පටවි කියන ස්වභාවයේ රූපකල තද ගතියින් යුක්ත රූපකලාපකුයි මේ ගහක තියෙන රූපකලාපකුයි ගත්තොත් දෙකම වෙනසක් තියෙනවද නැහැ. එතකොට මේ අපිට හම්බ වෙන මෙහෙම අපි පනව ගන්න තැනක පවතින රූපේ ස්වභාවය එකයි. ඔය වගේ කොහොම රූපකලාප රාශියක් තියෙන දැන් වැලි කැට ගොඩක් කියන්නකො මේ. රූපකලාප කලාප කලාප කලාප ගොඩාක් තියෙනවා. ඔබඳු රූපයි හරිද? එතකොට මේ රූප කලාපවල අවකාශ ධාතු තුල රාශි වෙච්ච එක එක හැඩ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒබඳු රූපයකුයි මේ ඇහැයි හිතයි නිසා නම් මෙබඳු සටහනක් ලැබුණේ මට. දැන් මේ හිතට පෙන්ච සටහන නම් මම බන්දුල කියලා මිනිසයා කියලා නම් කළේ. දාර කන්ද කියලා අපි නම් කළේ හිතෙන් උපද දෙයටනේ. ඔන්න දැන් අපි දන්නවා මේ මෙහෙම පේන දේ මේ හිතත් එක්ක උපන්න දෙයක් මේ පේන්නේ. ඕකට කියන්නේ සංඥාව කියලා. මේ ස්පර්ශයෙන් උපන්න දෙයක් මේ පේන්නේ දැන්. දැන් මේ ටික දකිනකොටත් මෙයා රූපය කියලා දකින්නේ මොකද්ද? මෙච්චර කල් මේ බඳුල මේ රූපය කියලා අසුරු කරපු දේ නෙමෙයි මෙයා දැන් රූපය කියලා දකින්නේ. අර රූප කලාප ස්වභාවය තියෙනනේ. තේරුණාද? දැන් අර කඳ පේනකොට එයාට රූපය කියලා හම්බෙන්නේ වැලි කැට ටික මිසක. තේරෙනවද? දැන් මෙතන රූප කියලා අපිට හම්බ වෙන්න ඕන මොකද්ද? පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සියුම් රූප කලාප ස්වභාවය. ඒ ස්වභාවයයි ඇහැයි හිතයි නිසා තමයි නිබඳු සංඥාවක් පහළ වෙලා තියෙන්නේ. දැන් පැත්තකට ගියාට පස්සේ දැන් දැකපු මේ සටහන මෙයාට ආපහු සිහි කරන්න බෑනේ. දැන් සිහි කරන්න පුළුවන් අර රූප කලාප ස්වභාවයයි. තියෙනවනම් මොකද ආපහු එබඳු රූප කලාප මේ ඇහැට ගැටෙනකොට මෙබඳු සටහනක් පහළ වෙනවයි කියන නුවණ තියෙනවා. එතකොට මෙච්චර කල් දැකපු විදිහේ යමක් මෙයාට තියෙනවත් නෙමෙයි තේරෙනවද කියන්නේ? මෙච්චර කල් දැකපු දෙයක් තියෙනවත් තියෙනවත් නෙමෙයි තිබුණත් නෙමෙයි. දැන් අපි කියමුකෝ අපිට යන්න බෑ මෙහෙම කළා පාත කුස්සිය සිහි කළා. මට මොකද මෙහෙම සිහි කරන්න පුළුවන් මේ නාම රූප දෙක නොදන්නා කමින්මයි. අවිද්‍යාවෙන්ම කුස්සිය කියලා එකක් හම්බ වෙන්නේ මට. අපි කියමු දැන් දවල් අපිට කුස්සිය කියලා හම්බ වෙච්ච තැන කියන්නකෝ. එතනත් ඒ රූප කලාප කලාපයන්ගෙන් යුක්තව නම් රූපයේ කීපයක හැදිලා තිබුණේ. මේ ඇහත් හිතත් නිසා නම් ඒ බඳු සටහනක් අපිට හිතට උපන්නේ. ඒ සටහන නම් අපි කුස්සිය කියලා දැනගත්තේ. හරිද? ඔන්න දැන් අපි පැත්තකට ආවා කියන්නකො. දැන් පැත්තකට එනවා කියන්නකො. දැන් පැත්තකට ආවට පස්සේ මම ආපහු මට දැන් රූපය කියන එක දැන් එතන පැවතුණු රූපය සිහි කරනවා සිහි කරන්න එන්නේ මොකද්ද? රූප කලාප ස්වභාවය මිසක මට දැකපු විදිහ හැඩයක් සිහි කරන්න බැරි වෙනවා. තේරෙනවද? වැලි කැට ටික සිහි කරනවා වගේ. මොකද එතන තියෙන මම දන්නවා පටි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු රූප අපි කියමු නිකන් රූප කලාප කියලා ඈ එතකොට මේ රූප කලාප ස්වභාවයෙන් යුක්ත මේ රූපය නිසා මේ ඇහැ නිසා හිත නිසායි මට මෙබඳු හැඩයක් පෙන්ලා තියෙන්නේ. ඒ හැඩයට තමයි කුස්සිය කියලා අපි නම් කරලා තියෙන්නේ. දැනගෙන තියෙනවා. කියන්නකෝ. දැන් වෙනදා මම මේ පේන සටහනම රූපය කියලානේ හිටියේ. ඒ හින්දායි දැකපු දෙම තියනවා. දැන් එහෙම හිතපු හින්දායි දැන් කුසිය කියලා සිහි කරනවා. කියන්නේ අපි හිතෙන් සංඥාවක් සිහි කරන්නේ. ඒ සංඥාවට මම මෙච්චර කල් රැවටලා තියෙන රූපේ කියලා. ඒ හින්දායි මම තාම මගේ මෝඩකම මේ යන්නේ. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ කුස්සිය දැන් සිහි කෙරුවොත් සිහි කරන්නේ ඔයගොල්ලන්ගේම සිත. සංඥාව කියන එක හිත සම්බන්ධ එකක්නේ. හිතේ ගැටෙන එක. එතකොට දැන් හිතෙන් සිහි කරපු සංඥාවට ඕගොල්ලෝ මෙහි තියෙන එක කියලා රැවටෙන්නේ මොකද හම්බ වෙච්ච වෙලාවේදී ওই මෝඩකමින් තිබී. දැන් සිහි කරනකොට හම්බ වෙච්ච වෙලාවේ තිබුණ මෝඩකම සිහි වෙනවා මිසක ඕගොල්ලන්ට. දැන් තියෙන කුස්සිය හම්බ වෙනව නෙමෙයි. ලෝකේ හම්බ වෙච්ච වෙලාවේ තියෙන මෝඩකම හම්බ වෙනවා දැන් ආපහු. සිහි කරනවා කියන්නේ. තේරෙනවද මම කියන්නේ? දැන් ඕගොල්ලන්ට ලෝකේ හම්බ වෙන වෙලාවේදී දැන් මේ මෙතන තියෙන රූප කලාප කලාප ස්වභාවය කියන්නකෝ. මේ ස්වභාවයයි ඇහැයි හිතයි ගැටෙන නිසා මෙබඳු සටහනක් උපන්නා කියන්නකෝ. දැන් මේ නාම රූප දෙක නොදැන ඕගලන්ට තනියම රූපයක් කියලා විතරක් නේ හම්බ වෙන්නේ දැන්. නාම රූප දෙකක් හෝ ස්කන්ධ පංචකයක් හම්බ වෙන්නේ නැහැ. උගලන්ට හම්බෙන්නේ රූපයක් විතරයි. හරිද? මේ ස්කන්ධ පංචකයේම කෘත්‍යයක්. නැත්නම් නාම රූප කියන ධර්මතා දෙකකම කෘත්‍යයක් වෙන තැන රූපය කියලා දැන් මේ තියෙන්නේ උගල. හරිද? මොකද ඒ බඳු රූප කලාප තියෙන තැනකුයි මේ ඇහැයි හිතයි කියන ධර්මතා තුන නිසාම වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටිකක් ඔසවලා තියෙන්නේ මේ. ওই ටික තමයි හිතෙන් අපි දැනගෙන තියෙන්නේ. නමුත් අපි මේව ගැන දන්නේ නැතුව ඔක්කොම රූපයි කියලා තීරණය කෙරුවා. එතකොට දැන් පැත්තකට ගියා මෙතන දැන් මේ නාම රූප දෙක නොදන්නා මෝඩකමින් ගත්ත තීරණයක් නිරූපය කියලා. මම පැත්තකට ගිහිල්ලා සිත සිහි කරනකොටත් අර මෝඩකමේ මට්ටමම සිහි කරගන්නවා මිසක ඒ මෝඩකමේ මේ මේ මෙතන තියෙන වෙලාවේ මෝඩකමම සිහි වෙනවා මිසක ඒ මට්ටම සිහි වෙනවා මිසක එතින් නුවණක් එන්න වෙලාවක් නැහැ දැන්. ඔයගොල්ලන්ට රූපය කියලාම තමයි සිහි කරන්න තියෙන්නේ. තේරෙනවද? අන්තිමට දැන් හිතන්නේ සිහි කළා තියෙන්නේ. හිත සිහි කළා තියෙන්නේ නමුත් රැවටලා තියෙන්නේ රූපය කියලා. මොකද දැන් හම්බ වෙන වෙලාවේදී රූපය නිසා හිතට පහළ වෙන ධර්මයේ හිතෙන් දැනගෙන තියෙන්නේ. නමුත් ඒ බව නොදන්නා කමෙන් රූපය කියලා තීරණය කළාම ඒ මෝඩකම ඒ විදිහටමයි අතෙන්ට යන්නේ. එතකොට මේ අද අපි ලෝකයා රූපයක් කියලා දකින තැන රූපියත් රූපයේ මුල් වෙලා උපදින නාමත් කියලා ධර්මතා දෙකක් තියෙනවා. මෙන්න මේ ටික පිරිසිඳ දැක්කොත් රූපය කියන එක අවස්ථාවට හම්බෙලා නිරුද්ධ වෙනවා මිසක අපිට රූපය කියලා නිත්‍ය බවක් අපිට හම්බෙන්නේ නැති රූපය පිරිසිඳ දකිනකොට රූපය කියන මට්ටමින් අපි මිදිලා අපි හිතම නේද ඇසුරු කරන්න කියන මට්ටමක් පහළ වෙනවා. රූපයේ උපකාරයෙන් හිත පවත්න්නේ අපි. මේ හිතෙන් අපි ජීවත් වෙන්න කියන මට්ටමක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ කවදාවත් අපි වැලි කැට නෙමෙයි ඇසුරු කරලා තියෙන්නේ. වැලි කැට ටික නෙමෙයි සිහි කරලා තියෙන්නේ. වැලි කැට ටික අපි දැන් වැලි කැට කියන තැන කන්ද කියලා හිතාගෙන ඉන්නවා කියන්නකො. තේරෙනවද? කන්දට බොහොම කැමතියි කියලා හිතාගෙන ඉන්නකො. අපි කන්දක් කියලා හිතාගෙන තින්නේ වැලි කැට ටික නිසා වැලි කැට ටික එහාට මෙහාට වුණොත් මට පේන හැඩේ වෙනස් වෙයි. එතකොට මට දුකක් එනවා. දැන් මම උපාදානය වෙලා තියෙන්නේ මේ පේන හැඩේට. මේ රූපය කියලා රැවටලා අල්ලගෙන තියෙන්නේ මේ පේන හැඩයට මේක තියෙන්නේ මේ අනිත්‍ය වෙන දෙයක් මත යලි කැට ටික මත අපි කියමුකෝ දැන් ලොකු ගල් කැට හතරක් පහක් අපිට තියන්න පුළුවන් වුණොත් ඔන්න දැන් අපිට මෙහෙම හම්බුලා අවකාශ ධාතුට සාපේක්ෂව මේ බඳු හැඩයක් කියන්නකෝ තේරෙනවද දැන් මේ මේ බඳු හැඩේ අහසට සාපේක්ෂව මේව තුලින් අපිට මතුවෙච්ච එකක් තියෙනවා අවකාශ ධාතුට සාපේක්ෂව දැන් අපි මෙහෙම හැඩයක්කට පේන හැඩයට මම කැමති වුණා කියලා. මේවා වැටෙන්න තියෙන මොන හරි මේවා හැප්පුණොත් ඒක වැටේ. එතකොට මට දුකක් එනවා. තේරෙනවද? මොකද මම පැවතිලා තියෙන මේ බඳු හැඩයකට තියෙන්නේ. ඒ නිසා මට මේ මට්ටම නිත්‍ය වෙලා මේ තියෙන්නේ. එතකොට පටිච්ච සමුප්පන්න බව කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා කියන්නේ. හරිද? හේතු එකක් හෝ හේතු කීපයක් නිසා හටගන්න දේ ඒ හේතු නැති වෙනව නැති වෙනවා. අපි කෝ ඇහැ නිසා, රූපේ නිසා, චක්කු විඥානය නිසා මේ වේදනා සංඥා චේතනා කියන ධර්මයක් හටගන්නවා නම් මේ ඇහත් රූපේ චක්කු විඥාන කියන ධර්මතාව තුන නැති වෙනකොට නැති වෙනවා. එක දෙයයි දැන් කරන්න ඕනේ රූපය පිරිසින දකින්න ඕනේ දැන් අපි. මෙච්චර කල් අපි රූපයයි රූපයයි කියපු තැන ඒ විදිහටම රූපය අසුරු කරන්නේ නැතුව රූපය කියන එකේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. තේරෙනවද? දැන් ඔය අපි චතු ධාතු අවස්ථාන කියලා අවස්ථාපනය කරන විනිශ්චය කරන සතර මහා ධාතු විනිශ්චය කරනවා කියලා ධාතු කමටහම් වඩනවා කිය කියා මේ ධාතුව ප්‍රකට කරගන්න නුවණින් බලන්නේ මේ නිසායි. රූපය ගැන අපිට විනිශ්චයක් ඕන වෙන නිසා. තේරෙනවද? එතකොට තමයි අපිට තියෙන රූපය මෙබඳුයි නම් රූපයේ ස්වභාවය මෙබඳුයි අපිට පහළ වෙන්නේ මෙහෙම හැඩයක්. ඈ අපි කියන අසුබ ස්වභාවය බැලුවා කියනකොට කෙස්ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මා දලම්බු අලදිය පෙනාලු බඩවැල් කෙල සතු සඳ මිදුළු මුත්‍රා කියලා මේ වගේ කුණප කොටස් දෙකක් තියෙන්නේ පේන්නේ මෙහෙම හැඩයක්. පවතින දේ නෙමෙයි පේන්නේ නේද කියලා නුවණක් අපිට එනවා එතකොට එතකොට මේ නාම රූප කියන නැත්නම් මේ ධර්මතා තුන ස්පර්ශ නිසා පහළ වෙන මේ වේදනා සංඥාවක් මේ හේතු නැති වෙනකොට මේ වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන නුවණ ආවොත් අපිට රූපය කියලා නිත්‍ය බව කම්බ වෙන්නේ රූපය කියන එක නුවණයි ඒ රූපයේ අපිට විඥානීය අත්දැකීමෙන් මිදෙනවා. ඒ කියන්නේ පවතින රූපය ගැන එතකොට අපි දන්නේ නැති වෙනවා. නුවණයි රූපය ගැන. රූපය ගැටෙනවා. ගැටිලා රූපේ ගැටීමෙන් ඇතිවන නාම ධර්ම විතරක් අපිට ප්‍රකට වෙන දවසක් එනවා. ඔය මට්ටමට ආවොත් අපි කාම භවයෙන් මිදෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් අරමුණු කරන්න විඥානයේ රූපයක් නැති වෙනවා. හරිද? එතකොට මෙබඳු සතර මහා ධාතු රූපයකට එන්න නිමිත්තක් ඒ හිතට නැහැ. ඊට පස්සේ මේ නාම ධර්මත් පිරිසින දකින්න පුළුවන් දවසක් එනවා මේ වගේ. රූපේ තියෙනවා කියලා ඕගොල්ලන්ට දැන් අපි කියමුකෝ මේ රූපයක් තියෙනවා කියලා පාත සිහි වෙනවා නම් ඕගොල්ලන්ට සිහි කරන රූපය සිහි කළා යන්න පුළුවන්. ඔය යන්න පුළුවන් හැකියාවම තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඕගොල්ලන්ට අද යම් තාක් ඇල්පෙන්ති තුඩක තරම් සැවෙන්න මුලක් තරම් හරි හේතුවක් තිබුණොත් සිහි කළා යන්න පුළුවන්. ඒ තාක් මරණාසන්න මොහොතේ මේ ටික අත්හැරෙනකොට ඒ දේ සිහි කළා රූප දැස ගන්නවා. විඥානේ දැස ගන්නවා ඒ රූපෙට. ආපහු විඥානේ මේ රූපයකට කොටු වෙනවා. සවිඥානික වෙනවා එතකොට. ආපහු මේ නාම රූප දෙකේ හැදෙනවා. මේ වගේ. හැදිලා ආයෙත් මේ වගේ ආයතන ටිකක් දක්වා එනවා. ආයෙත් ඒ ආයතන වලට බාහිර රූප ගැටීම නිසා මේ වගේ වේදනා සංඥා පහළ වෙනවා. ආයත් මේ නාම රූප කියන ධර්මතාව දෙක පිළිසිඳ නොදන්නා කමින් රූපය කියලා තීරණය කළා ආයත් මේ වගේ නිමිති තියාගන්න. ආයත් මරණාසන්න මොහොතේදී ඒ තියනවා කියපු නිමිත්තක් අරමුණු වෙලා ආයත් විඥානයේ රූපයට වැටෙනවා. ආයත් මේ වගේ රූපයකට කොටු වෙනවා. ආයත් නාම රූප දෙක හැදෙනවා. එතකොට කණ්ඩ බොන ආහාර දෙනවා මේ නාම රූප දෙක හැදෙනවා. ආයත් මේ වගේ ආයතන ටිකක් හැදෙනවා. මේ චක්‍රයේ කෙලවරක් නැහැ. මේ චක්‍රය අදක නෙමෙයි ඊයක නෙමෙයි පෙරේදක නෙමෙයි මෙහෙ මේක නුවණින් බලලා වෙන විදිය නැවැත්තුවේ නැත්තම් වෙනවයි කියන එක ධර්මතාවය. අර මම කියන්නේ කෙනෙක් මිරිඟුවක මෙහා කෙරෝලේ ඉඳලා එහා කෙරෝලට දුවනෝ වතුර කියලා. දැන් යනකොට ඔන්න වතුර නැහැ. ආපහු Taman හිටවු පැත්ත පේනවා වතුර වගේ. මිරිඟු. ආයෙත් ඒ පැතර දුවගෙන ආපහු ඉස්සෙල්ලා හිටු පැත්ත පේනවා වතුර වගේ. ආයෙත් එහාට දුවනවා. නුවණ නැති වුණොත් මේ එහාට මෙහාට යන එකේ නතර නවතනක් නතර වීම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කෙරෝලේ ඉඳන් ඉන්න මට පේනවා පිටිය කෙරෝලේ දැන් වතුර තියෙනවා වගේ හොඳ තිබහකුත් හැදිලා තියෙනවා. වතුර තියෙනවා වගේ පෙවුනොත් තිබහත් තියෙනවා නම් මට නුවණ නැහැ මිරිගුව තියෙනවා කියලා නුවණ නැහැ වතුර තියෙන කියන අදහසකුත් තියෙනවා නම් වතුර වගේ පේනවා නම් තිබහකුත් තියෙනවා නම් දුවන්නේ නැද්ද දුවනවා එතෙන්ට ගියාට පස්සේ තිබහක් තියෙනවා වතුර වගේ පේන්නේ වතුරක් තියෙනවා වගේ මෙහි පේන්නේ තිහුඳට තිබහකුත් තියෙනවා කියලා ආයෙත් මේ පැත්තට වුණා ආයෙත් මෙහාට එන්නේ නැද්ද එනවා ආපහු මේ පැත්තට ඇවිල්ලා දැන් හොඳටම තිබහක් තියෙනවා වතුර වගේ පේන්නේ අරේ හිතව් පැත්ත දැන් ආයෙත් එහාට දුවන. මේ දිවීම නතර වෙයිද? නතර වෙන දවසක් කියන්න පුළුවන්. දැන් මේක කෙලවරක් දැන් තියෙයිද? ඒ එතෙන්ට ආවේ මේ නිසයි, මෙතෙන්ට ආවේ ඒ නිසයි, එතෙන්ට ආවේ මේ නිසයි, මෙතෙන්ට ආවේ ඒ නිසයි. මෙයා මෙයාට මුල, මෙයාට මෙයා මුල. දැන් මේක කෙලවරක් හොයන්න බෑ ආපහු. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මේ යන එකේ වෙනසක් යන්න ගන්න. පඤ්ඤා නරණං රතනං ප්‍රඥාව මිනිසාට රත්නයක් කියලා කියන්නේ ඒ නිසා. චුට්ටක අඩුවකින් මේ මේ තරම් චක්‍රය දුවන්නේ මොකද්ද? වතුර වගේ පෙවුනට එතන තියෙන මිදුඟු නේද කියන මේ චුට්ට ඔච්චරයි තියෙන්නේ. ඔය චුට්ට රත්තරන් මේ ප්‍රඥාව රත්තරන් කියලා කියන්නේ රත්නයක් කියලා කියන්නේ ඒ නිසා. ඔය චුට්ටකින් මේ චක්‍රයම නතර වෙන්නේ. නේද? මේ දුවපු දිවීම නතර වෙයි අර පේන්නේ මිරිඟුව නෙමෙයි මේ මේ වතුර නෙමෙයි වතුර වගේ පේනකොට පේන්නේ මිරිඟුව නේද කියලා හිතාගන්න පුළුවන් වුණොත් චුට්ටක් එපමණකෙම මිරිඟුව කියලා දැක්කොත් පිපාසය තිබුණු දුවයිද දැන් නුවණින් දැක්කේ පේන්නේ වතුර වගේ වතුර වගේ පේන තැන මේ වෙනදට වතුර කියලා රැවටිච්ච ඒ සතහනමයි පේන්නේ දැන් නුවණයි ප්‍රඥාව කියනවා තියෙන්නේ මෙතන වතුර නෙමෙයි මිරිඟුව නේද පේන්නේ මේ වතුර වගේ. කොච්චර තිබහ වුණා දුවනවද? ඇයි? මිරිඟුවනේ. ඒ වගේ අපි දැක්ක අපි මෙච්චර කල් මිරිඟුවේ ජලය පේනවා වගේ මේ සංඥාව මිරිඟුවක් කියලා කියන්නේ මේ උපදින සංඥාවට රූපේ කියලා නම් පෙන්වන්නේ මේ. හරිද? ඔන්න ඒක ගාවට ආපු එහාට ගියාම එහා පැත්තේ උපදින සංඥා පෙන්වන රූපය කියලා. දැන් රූපය කියලා හොයාගෙන මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම නම් අපි දුවන්නේ. දැන් මේ රූපේ වගේ පෙනුනොත් මේ රූපේ නිසා පහළට සංඥාවක් නේද මේක පේන වෙලාවට මේ මේ රූපය කියන්නේ මෙහෙම මෙහෙම ස්වභාවයෙන් තියෙන එකක් නේද කියලා දැක්කොත් අපි රූපය කියලා මෙහාට දුවනවා. අපි දන්නවා සංඥාව කියන එක හිත තියෙනකම් තියෙන එකක්. හිතත් එක්ක උපදින එකක්. හිත නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා ඒ නිසා රූපය තියෙනව නෙමෙයි ඒක. අපි කියමු දැන් මිරිඟුව තියෙන තැන ජලය වගේ කියන එක හිත හිතට පේන එකක් මිසක වතුර වගේ හිතට පේන එකක් මිසක තියෙන එකක් නෙමෙයිනේ. නේද? ඒ වගේ මේ පේන සංඥාව මිරිඟුවක් කියලා කියන්නේ හිතට උපදින එකක් මිසක තියෙන එකක් නෙමෙයි. බුදුහාමුදුර දේශනා කරන මරිච්ච කුපමා සංඥා මහනි සංඥා මිරිඟුවක් වගේ දකින්න කියලා. තේරුණාද? රූපයේ තියෙන තැන මේ මිරිඟුව තියෙන මිරිඟුව වගේ දකින්නකෝ රූපය මිරිඟුව නිසා උපන ජලය වගේ හැඩය දකින්නකො මේ පේන පැහැසටහන්. තේරෙනවද? එතකොට අපි දැන් අද මේ මිරිඟුව පිටිපස්සේ දුවන ජලය කියලා දුවනවා වගේ මේ තියෙන රූපේ රූපේ තමයි මේ දකින්නේ තියෙන රූපය අසුරු කරන්න කියලා මේ දුවන්නේ. තේරෙනවද? නමුත් අපි දැක්කොත් රූපේ නැහැ කියන්නේ රූපේ හොඳට වෙනම දකින්නවා. දැකලා මේ රූප ස්පර්ශ නිසා පහළට රූප සංඥාවක් කියලා අපි තේරුම් ගත්තොත්. රූප සංඥාව ආйти රූපෙට නෙමෙයි හිතට. රූප සංඥාව උපදින කොහෙද? හිතත් එක්ක. හිත නිරුද්ධ වෙනකොට මේ දේ නිරුද්ධ වෙනවා. හිතත් එක්ක උපදින දේ හිතත් එක්ක නිරුද්ධ වෙනකොට නැති කරන්න පුළුවන්. මේ මේ මේ පවතිනවද? දැන් අපි නිකන් කියන තිරසංගත සත්‍යයේ ස්වභාවය. දැන් අස්සෙ ඉන්නේ. දැන් අස්සෙ වියලි තනකොළ කන්න හැයි. ඒතර ඌට දානවලු කොළපාට කණ්ණාඩිය. දැන් දැම්මම තනකොළ තියෙන කොළපාටනේ නෝ දැන් කනවා ඒවා. හරිද? අස්සයාට දැන් ඒ මිනිස්යාට තනකොළ වියලුනහම අස්සයා කන්න නැති හින්දා දානවලු කොළපාට කණ්ණාඩිය. දැන් මෙහි දාපු කණ්ණාඩියේ පාට මෙහෙන් පේනකොට ඌට හිතෙන්නේ මේ තියෙන එක පේනවා කියලා. තේරෙනවද? <coughs> දැන් අස්සයා කොළපාට දැන් තනකොළ කනවා. අර ස්පර්ශයේ වෙනසක් දැක්ක අමු මේ වේවිච් මේ මේ තනකොළමනේ දැන් කොළපාට. මොකද ඌ කණ්ණාඩි නැති වෙලාට ඒක කොළපාටයි කියලා දැකලා තියෙන හින්දා දැන් කණ්ණාඩිය දැක්කහමත් මොකද කරන්නේ? කොළපාට තමයි කියලා හිතන්නේ. නමුත් දැන් මෙහෙ දාපු කණ්ණාඩිය මෙහෙන් පෙවුනා කියලා එහෙ තියෙනවදනේ. දැන් මෙයා මේ කොළපාට තනකොළම කන්නේ. නෑනේ. කන්නේ වේලිච්චා. ඒ වගේ අපිට අර අස්රයට කුණපාට කංගාඩියක් දැම්ම වගේ රූප ගැටිලා හිතට මෙබඳු සංඥාවක් උපදින්න හිතෙන් උපදින්න නමුත් අස්රය තනකොළ කනවා කොළපාට තනකොළ කනවා වගේ අපි හිතාගින්නේ මෙහෙ තියෙන්නේ කියලා දැන් මේ රූපය අල්ලනවා කියලා මේ අල්ලන්නේ මොකද්ද සතර මහා ධාතුව අස්රය කොළපාට තනකොළ කනවා කියලා කන්නේ මොකද්ද වියලි දෙන්නේ මේ හිතෙන් ඔසවපු දේ බලාගෙන මේ අත දාන්නේ අල්ලන්නේ අපි පටවි ධාතුව. ඒ කියන්නේ කයට ගැටෙන පටවි ධාතුව පේන්නේ මේ වෙන සිද්ධියක් අපිට. දැන් මේ මෙහෙම ලොකු පැටලිල්ලක අපි ඉන්නේ. මේ තුල තමයි මේ නිත්‍ය බව තියෙන්නේ. ඒ කියන්නේ දැන් තිරසංගත සතා ඒ මට්ටමේ රැවටෙනවා වගේම තමයි අපි මේ මට්ටමේ රැවටෙන්නේ. අපි මිනිසයා කියලා කියන්නේ තිරසංගත සතා රැවටෙන මට්ටමේ අපි රැවටෙන්නේ නැහැ උසස් ටිකක්. එයාගේ මෝඩකම තේරෙනවා. නමුත් තිරසංගත සතා එයාගේ මට්ටමේ රැවටෙනවා වගේ අපි අපේ මට්ටමේ රැවටිලා කියලා දන්නේ දැන් හිත එක්ක උපදින රූපය මේ ස්පර්ශය නිසා හිත එක්ක උපදින සංඥාව රූපෙටයි තියෙ කියලා දැන් අපි අර කන්නාඩී සිද්ධියම වෙලා තියෙන්නේ අපිට. තේරෙනවද? එතකොට ඒ නිසයි බුදුහාඳුරු මේ හේතුඵල ධහම පෙන්වන්නේ. ඈ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සේ. පස්ස පච්චය වේදනා සංඥා චේතනා. එතකොට මේ ස්පර්ශ නිසයි වේදනා සංඥා චේතනා කියලා බලන්න කිව්වේ. එතකොට විඳිනවා නම් හඳුනනවා නම් කල්පනා කරනවා නම් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් මේවා. රූපෙන් නෙමෙයි, ඇහෙන් නෙමෙයි, හිතෙන් නෙමෙයි. මේ තුන් දෙනාගේම එකතුව නිසා වෙන සිද්ධි ටිකක් මේ. රූපේ විඳිනවා කියලා කියන්නත් බෑ රූපය හඳුනනවා කියලා කියන්නත් බෑ රූපය කල්පනා කරනවා කියලා කියන්නත් බෑ මේ විඳින හඳුනන කල්පනා කරන ඒවා එකකට දාන්න බෑ එතකොට මෙහෙම සිද්ධියක් වෙන්නේ අපිට මේ සිද්ධිය නොදන්නකොට මේ දෙකම එකතු කරලා තීරණය කරන්නේ මොඩකමට අපි රූපේ කියලා මොකද මෙච්චර කල් අපිට මේ ඇහැගෙන අවධානයක් නැහැ හිතගෙන අවධානයක් නැහැ මොකද දැන් මේ වෙලා තියෙන ආශ්‍රව බලවතටි මේ රූපේ රූපේ රූපේ රූපේ කියලා මේ හිතම ඇසුරු කරලා තියෙනවා. දැන් අපිට හිතට උපදින දේම අපි රූපය කියලා නම් හිතලා තියෙනවා. අපි මෙච්චර කල් මේ රූපේ යථාර්ථය මේ ඇහැ මේ හිත මේ මේ ධර්මතා නිසා උපදින සංඥාවක් කියලා නෙමෙයි අනන්ත සංසාරෙදි ඉගෙනගෙන තියෙනවා. මෙහෙම වෙලා මෙහෙම වෙන තැනක රූපය කියලායි තීරණය කරලා තියෙනවා. දැන් අද මට රූපය කියලා මෙහෙම හම්බ වෙන්නේ මෙච්චර කල් තිබුණ ඇසුරක් මතයි. එහෙම හම්බ වෙන ඇසුර ගෙවන්න නම් මේ අපි රූපයයි කියපු තැන පිරිසිඳ දකින්න ඕන. එහෙම දැක්කහම අපිට නාම රූප කියලා ධර්මතාව දෙකක් හම්බ වෙනවා. එහෙම හම්බ වුණාම අපි මෙච්චර කල් රූපයයි කියලා හිතුව මට්ටම හිත නාම ධර්මයක්. ඒ කියන්නේ හිතෙන්ම ස්පර්ශ නිසා උපන්න සංඥාවක් කියන එක නුවණ එනවා. ඒ ධර්මයේ ඉපදලා නිරුද්ධ වෙනවා කියන නුවණක් එනවා. රූපයේ කියපේකේ පවතින ස්වභාවය ගැන නුවණක් වෙනවා. තේරෙනවද? එහෙම වුණාම අපි කියමුකෝ දැන් මෙහෙම ගන්නකො මේ ඇහත් හිතත් රූපයත් නිසා කියනකොට රූපය කියනකොට මෙච්චර කල් මේ රූපයයි කියලා අපි මෙච්චර කල් හිතාගත්ත මට්ටම සිහි කරගන්න එපා. අපි කරන වැරද්ද තමයි ඇහත් හිතත් රූපයත් කියනකොට අපි මෙච්චර කල් රූපයි කියලා හිතුව මට්ටම සිහි කරගන්න එක. තේරෙනවද? ඒ මට්ටම සිහි කරගන්න එපා. අපි දැන් කන්දක් තියෙන තැන ඇහත් රූපියත් හිතත් කියනකොටම අපි අර හැඩේනේ ඔක්කොම සිහි කරගන්නේ. ඒ වැරද්ද කරන්න එපා. ඇහත් රූපියත් කියනකොට අගල වැලි කැටි ටික සිහි කරගන්නකො. ඇහත් රූපියත් හිතත් නිසා සංඥාවක් පහළ වෙනවා ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා කියනකොට කන්ද සිහි කරගන්න. අර පේන හැඩේ. එහෙනම් දැන් අපි දන්නවා හැඩේ රූපෙට අයිති හෝ රූපෙ තුල තියෙනව නෙමෙයි මේ ධර්මතා ටික නිසා උපන්න එකක් කියලා. ඒ වගේ ඇහත් රූපයත් කියනකොට මේ පටි ව්‍යාපෝ තේජෝ වායුන් උත රූප කලාප ටික සිහි කරගන්නකො. මේ රූප කලාප වල නෑ මේ බඳු හැඩ. තේරෙනවද? ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණ නිසා මේ වේදනා සංඥා පහළ වුණා කියනකොට දැන් අපි දන්නවා මේ හිතටයි මේක හිතෙනුයි මේක ඉපදිලා තියෙන්නේ කියලා. තේරෙනවද? එතකොට ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණය තුන් දෙනා වෙන් වුණාම නිරුද්ධ වුණා. පේන දේ නිරුද්ධ වෙනවා. මේ වේදනා සංඥා නිරුද්ධ වෙනවා. මේ මේ විදිහට මෙහෙම අපි ටික ටික සමාධි ටික නෝක. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම හුරු කරනකොට අපිට හොඳට නාම රූප කියන ධර්ම සාධක ප්‍රකට වෙනවා එන්න එන්න එන්න එන්න එතකොට අපි මෙච්චර කල් දැකපු අසුරු කරපු ලෝකයේ නිත්‍ය බවක් අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙනවා නිත්‍ය හැටි ඒ කියන්නේ පවතින දෙයක් හැටියට හම්බ වෙනවනම් මේ ජීවිත සම්පතේ තියෙන තත් පටිආපෝතේජෝ වායෝ කියන රූපය හම්බ වෙනවා. පරමාර්ථ වශයෙන් අපිට හම්බෙන්නේ ඕක. හරිද? ඒ කියන්නේ අපි ඕගොල්ලෝ මේ නුවණින් හිඳලා පැත්තකට ගියොත් ඕගොල්ලෝ සිහි කරනකොට ඕගොල්ලෝ දන්නවා දැන් මේ සිහි වෙච්ච හිඳ හිතට පේනවා මිසක මෙහෙම මේ සිහි කරන දේ එතන නෑ කියලා දන්නවා. මොකද හටගත්ත වෙලාවේදීත් රූපය මේ බඳුයි කියලා දැනගෙන හිටපු හින්දා. හටගත්ත වෙලාවේදී පැවතුණු රූපයටත් නුවණයිනේ ඕගලන්ට. හටගත්ත වෙලාවේදී රූපේ මෙබඳුයි නම් ඇහැ මෙබඳුයි නම් හිත මෙබඳුයි නම් මෙබඳු නිසායි හටගත්තේ කියලා. ඔන්න දැන් අපි කොහොම ටිකක් අහගත්ත කියන්නේ දැන් මේ විදිහට අහගත්තාම රූප තණ්හාව නැති වෙන්නේ. ඒ කියන්නේ මෙච්චරකල් මෙබඳු මට්ටමක සතහනකට සාපේක්ෂවනේ රූපයක් කියලා තණ්හාව ඇති කලේ. දැන් අපිට තණ්හා කරන්ද මෙබඳු මේ වෙනද ඇසුරු කරන මට්ටමේ රූප සටහනක් හම්බ වෙන්නේ නැහැ දැන් තේරෙනවද ඒ කියන්නේ හිත එක්ක ඉපදිලා නිරුද්ධ වෙන සංඥාවක් කියන නුවණාවට පස්සේ රූපය හම්බෙන්නේ නුවණින් පටිඝාපතේජෝ වායු කියන එකනේ ඕකට දරුවා දරුවෙක් ගෙයක් දොරක් කියලා එන තණ්හා එනවද අපිට නැහැ තණ්හාව නැති වෙනවා තණ්හා උපාදාන නැති වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියන එක සාර්ථක වෙනවා ඉබේම එතකොට අපිට නිත්‍ය බව නැහැ. අර පංච උපාදානස්කන්ධ දුක නැති වෙනවා. ජරා මරණ ශෝක පරිදු දුක් දුන්නස් නැති වෙනවා. දැන් මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය අපි ටිකක් ඉගෙන ගත්තා කියන්නේ දැනගත්තට පේන්නේ අපිට මේ මේ ටික බොහොම ආයාසයෙන් අපි මේ යන්තම් යන්තම් විතර්ක කර කර තෝරගන්නේ. ඒ වෙන මොකුත් ඉඳන් මේ නීවරණ ධර්ම නිසායි. දැන් සමාධිය උනේ ඔන්න ඔය නිසායි. සමත කමඨහනක් වඩන්න ඕනේ ওই නිසායි. සමත කමඨහනක් වඩන්නේ නීවරණ ධර්ම දුරු කරන්න. මොකද මේ නීවරණ ධර්ම දුරු වෙච්ච හිතකට මේ ස්කන්ධයන්ගේ උදේවැය මේ නාම රූප ධර්මතා දෙක පෙනෙනවා. එහෙනම් නීවරණ ධර්ම දුරු කරගෙන සමාධියක් ඕන. සමාධියක් වඩන්න බෑ කය වචන දෙක අසංවර කරනට ඒ හිඳ සීලයක් ඕන. ඔන්න දැන් සීලිය අවශ්‍යතාවය එනවා. සීලේ ඕනි වෙන්නේ මොකටද කියලා එයා දන්නවා. සීල් රැක කියලා නිවන් දකින්නවා නෙමෙයි. සීලයක් නිසා වෙන මොකවත් වෙනව නෙමෙයි. සීලේ කය වචන දෙක සංවර කරගත්තාම හිතේ නීවරණ ධර්ම දුරු කරන්න හිත සමාධි කරන්න උපකාරයි. ඔන්න දැන් සීලයට කියනවා සමාධි සංවර්ධනික සීලය. දර්ශනකින් යුක්තයි මේ සීලය. සිල්වත් උනේ ඇයි? දැන් සීල් රැකලා නිකන් ඉන්න බෑ. සිල්වත් වෙලා ඊටියට පළක් නැහැ. උපෝසත සීලයක් හරියි. පන්සීලයක් හරි දස සීලයක් හරි රැක්කන රැකේයි. හිත සමාධි කරන්නයි. ආර්ය ශ්‍රාවකයා දන්න. මොකද? ඇයි හිත සමාධි කරන්න කියන අර්ථය දන්නවා. හිත සමාධිය අවශ්‍ය උනේයි. ඇත්ත ඇති හැටි දකින්න මොකද්ද? යමක් හේතුන්ගෙන් හටගත්ත නම් හේතු නැති වෙන නැති වෙන මොකද්ද? දකින අහන හැම දෙයක්. හේතු ටික දන්නවා. මොකද්ද? ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා මේ වගේ වේදනා සංඥා උපදිනවා නම් මේ හේතු නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නැති වෙනවා. මෙහෙම නොදැක්කොත් මේ හේතුඵල ධර්ම නොදකිනකොට අවිද්‍යාවෙන් රූපය කියලා තීරණය කළා නිත්‍ය බව වෙනවා මේ මතයි දුක එන්නේ කියලා තේ දන්නවා. මේ දර්ශනය දකින්ද නම් සමාධිය ඕනේ සමාධියට නම් සීලය ඕනේ. ඒ හින්දා සීල් රකින්නකොට සීලේ පිළිපදිනකොට සීල විසුද්ධිය ඇති වෙනවා. ඔන පළවෙනි විසුද්ධිය. සීල විසුද්ධිය ඇති වෙනවා. ඉතින් මෙහෙම කරලා සත්‍ය විසුද්ධිය පිළිගන්නවා. සීල විසුද්ධියේ පිරෙනකොට සීල සීල විසුද්ධිය සම්පාදනය කරනකොට එයාට චිත්ත විසුද්ධිය උපදින සමාධි සංවර්ධනිකයිනේ මේ සීලය. හරිද? ඔන්න දැන් නීවරණ ධර්ම දුරු වෙනවා කියනකොට දුරු කරනවා. දැන් චිත්ත විසුද්ධිය උපදින. හරිද? චිත්ත විසුද්ධිය. නීවරණ ධර්ම දුරු වුණාම ඇත්ත දකිනවා. නාම රූප ධර්ම පිළිසින් දකින දැන් ditthi විසුද්ධිය උපදිනවා. නාම රූප ධර්මතා දෙක පිළිසින් දකිනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි. දැන් තමයි මෙයාට මෙච්චර කල් තිබුණු කෙසේද කෙසේද යන විමතිය දුර වෙන කාංකා විතරන විසුද්ධිය. හරිද? කියන්නේ දැන් අපිට මෙහෙම කිව්වට තාම කාටවත් මේක ප්‍රත්‍යක්ෂද? නෑ කොච්චරක් ටිකක් සැකයක් තියෙනවනේ. තේරෙනවද? ඒ කියන්නේ අනුමානෙටනේ එක්ක මම කියපු නිසා කියපු එකට විතර්ක බලයෙන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. Taman තුල ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි තියෙන්නේ. නීවරණ ධර්ම දුරු වෙනනම් අපිට මේකට අග්ගල් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ධර්මතා ටික එක්සෙනිකව ටික ටික හරි ඇවිල්ලා තියෙනවා. සංකා විතරන විසුද්ධිය කියන එක එක්තු වෙන්නේ හරියට මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා අපි රූපයක් කියලා දකින්නවයි කියන සිද්ධිය තුළ මෙහෙම ධර්මතා දෙකක්ම තියෙනව නේද කියලා Taman දැකපු දවසටයි. මේ සිද්ධිය ඇත්තයි කියන එක Tamanට සාත් වෙන්නේ. සංකා විතරන විසුද්ධිය තියෙනවා. ඊට පස්සේ Tamanට හම්බ වෙනවා මොකද්ද? ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ හරියට මෙහෙනම් දැන් විමුක්තිය සඳහා දුක නැති කිරීම සඳහා කළ යුත්තේ මොකද්ද කියන එක Tamanට මේ තේසුදු විපිසුදු කාංකයිතනේ සුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන දැන් මග නොමග දෙක තේරෙනවා කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියන එක තේරෙනවා බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ මහණෙනි එහාට මෙහාට දුවපැන ඇවිදින කුඩා දරුවන්ව දෙමව්පියෝ නිතරම පිටිපස්සෙන් ඉතහ රකින්න ඕනේ ඇයි? මෙයා ප්‍රත්‍ය දෙයක් කටේ දා ගන්නවා අපත්‍ය දෙයක් කටේ දා ගන්නවා. දැන් ගොළු බෙල්ලෙක් දැලඹියෙක් හිටියන මේ පොඩි ළමයා ඒකත් කටේ දා ගන්නවනේ. ජිල් බෝලයක් වාස ටිකක් තිබුණා ඒකත් කටේ දා ගන්නවා. හොඳ කෑමක් බීමක් තිබුණොත් ඒකත් කටේ දා ගන්නවා. පුංචිම පුංචිම ළමයෙක් ගැන නේද? මහන්නේ මේ මෙයා තනියම යැපෙන්න පුළුවන් තරම් තැනට වෙනකන් දෙමව්පියන් බලා ගන්නවා. තනියම යැපෙන්න පුළුවන් තැනට ආවට පස්සේ මහණෙනි දෙමව්පියන්ට ඒගොල්ලෝ බලන් දුන්නේ එයා විසින් එයා යැපෙන්න දන්නවා. හොඳ නරක වෙන් කරගන්න පුළුවන් තැනට ආවට පස්සේ මෙයා දැන් පත්‍ය අපත්‍ය දෙය දන්නවා නම් දන්න තැනට ආවට පස්සේ ඒ ළමයා විසින්ම නරක දේ අයින් කරලා හොඳ දේ විතරක් ගන්නවනේ. නේද? එතෙක් අර අමල තත්ත්වය රකින්න ඕනේ. මහණනි ඒ වගේ මම මේ කෙනෙක් මාර්ග මේ ධිට්ඨි සම්පන්න වෙනකන් සූවම් ඵලයටපත් වෙන තාක් ඒ අයගේ ඉස්සරහින් පිටිපස්සේ මං ඉඳිනවා කුඩා දරුවෝ වගේ. ඒගේ අය පත්තිදිත් කටේ දාගන්නවා අපත්තිදිත් කටේ දාගන්නවා. මම සෝහම් පොලේට පත් වුණාට පස්සේ එයා තනියම යපෙන්න ගන්නවා. අර වැඩි කර්ම කාරණා තේරෙන ළමෙක් බවට පත් වුණා වගේ. ඒ අයගේ ඉස්සරහින් පස්සේ මම ඉන්න ඕනේ නැහැ මහණෙනි කියලා. ඒ වගේ දැන් මග්ගා මග්ග ඥාන දර්ශන ඒකෙන් දැන් ditthi visuddhiya පහළ වුණානේ. ඒ කියන්නේ කාංකා විතරණ විසුද්ධියට ආවනේ. සැක සංකා දුරු වුණාම දැන් මෙයාට එනවා මොකද්ද? මග්ගා මග්ග ඥාන දර්ශන. කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියන නුවණ දැනන. දැන් මෙයාගේ පිටිපස්සෙන් ඉස්සරහින් පිටිපස්සෙන් කවුරුවත් ඉන්න ඕනේ නැහැ. මෙයා දන්නවා දුක කියන එක ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ කියන එක දන්නවා. දැන් එයා තනියම යපෙන්න දන්නවා. මගන මග දෙක දන්නවා. මග්ග මග්ග ඥාන දර්ශනය. ප්‍රතිපදා ඥාන දර්ශනය විසුද්ධිය එහෙනම් මම කළ යුත්තේ මේකමයි කියන එක ඥාන දර්ශන විසුද්ධිය මේ පවතින මේ යතහ ස්වභාවය ඒ විදිහට නුවණ හැපිලා හිටන දවසක් එනවා. එච්චරයි අපිට කරන්න පුළුවන් හරිද මෙතෙන්ට කියනවා මොකද්ද කිනාස්ත්‍රෝ කියනවා හරිද රහත් වුණා කියනවා එතකොට ඒ කියන සම්මාදිට්ඨිය සම්මා දිට්ඨිය කියන ඇත්ත දකිනවා ඥාන දර්ශන සිද්ධ කරන පවතිනමදී නුවණින් දකින්න යථාභූත ඥාන දර්ශනේ ඒ දැක්කට පස්සේ දුකේ කලකිරෙනවා නොයැලෙනවා මිදෙනවා කියන එක ධර්මතාවයක් ඒක ඉතින් මෙන්න මේ සිද්ධිය දැනගෙන මෙන්න මෙහෙමයි අපිට භාවනා කරන්න තියෙන්නේ සිල් රකින්න ඕනෙත් එහෙමයි සිල් රකින්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ හිත වඩන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඕනේ නුවණින් බලන්නේ ඇයි කියන එක තේරුම් ගන්න වෙන දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් ඇත්තේ ඇත්තෙම නෑ. හොඳට මතක තියාගන්න. මේ කවුරු බුදුහාමුදුර කිව්වට නෙමෙයි. ඕගොල්ලොම හිතන්නේ දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා කියන්නකො දැන් මෙහෙ ඉන්නකොට ගෙදරක් තියනවා කියලා මෙහෙම ඉන්නවා කියලා. අනිත්‍ය වෙන ලෝකේ ඕගොල්ලෝ මෙහෙම හිතාගෙන හිටිට ඒ රූපේ නතර වෙයිද? ගලක් පෙරලා આવුත්, කන්දක් පෙරළුණොත්, වාතයක් આવුත් කැඩෙයි බිඳෙයි නේද? නමුත් මෙහෙම දෙයක් තියනවා කියලා හිතාගෙන යන ඕගොල්ලන්ට ඒ දේ නොලැබෙන දවසක් එන්න බැයිද මේ ලෝකේ? පුළුවන්. එදාට දුක් දුම්නස් එන්නේ නැද්ද? එහෙනම් මේ මට්ටම ওই මට්ටම පවත්වන එක නෙමෙයිද දුක? මෙහෙම තියනවා කියන එක නෙමෙයිද දුකට හේතුව? දුකට හේතුව. මේ ඕක තමයි නිත්‍ය බව. නිත්‍ය සංඥාව කියන්නේ. ඒ කියන්නේ ගෙදර දැක්කත් ඕගලන්ට මේ හැඩේ තියෙනවා දැන් පැත්තකට આવත් ඕගලන්ට ඒ හැඩේ තියෙනවා ආපහු දැක්කත් ඒ හැඩේ තියෙනවා මෙහෙම දෙයක් තියෙනවා කියන ඒකාන්ත නිත්‍ය බවක් තියෙනවා අපි දන්නේ මේ බව උපද්දලා තියෙන මේ හිතෙන් කියලා අපි හිතාගෙන ඉන්නේ gedara තියෙන හින්දම තියනවා කියලා. අපි කියමුකෝ අපි වතුරකට එබුණු ඡායාව වැටෙනවා. අහකට යනකොට මොකද වෙන්නේ? නැති වෙනවා. තිරසංගත සතෙක් වතුරකට එබුණු ඡායාව වැටෙනවා. අහකට යනකොට එයත් අහකට යනකොට නැති වෙනවා. නැති වුණාට ඒ සතා හිතාගෙන ඉන්නේ දැකපු එක හැඩේ තියනවා කියලා. දැන් එබෙනකොට ඡායාව වැටෙනවා. අහකට යනකොටම එයා දැකපු එක සිහි කරගෙන දැන් දැකපු සටහන තියනවා කියලා හිතාගෙන. තියෙන එක බලන්න ආයෙත් වතුරට ඉදෙනවා. ආයෙත් ඉබුණු හින්දාම හැදිලා ඡායාව පේනවා. එයා හිතාගෙන ආ මේ මම තියනවා කියලා හිතපු එක තියනවා කියලා. ආයෙත් පැත්තට යන්නේ මේ ඡායාව තියනවා කියලා. මේ ත්‍රිසංගත සතාට මේ වතුරට වැටෙන ඡායාවේ අනිත්‍ය බව කම්බ වෙයි. හිතෙන් හිතුවක් තියෙනවා, ඇහෙන් බැලුවක් තියෙනවමනේ. නිත්‍ය බව ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා තමන් ඉබු නිසා මහටගෙන ඉබීම නැති වෙන නැති වෙනවා කියන එක නොදන්නා කම නිසායි නිත්‍ය භව ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? ඒ වගේමයි මේ ඇහැට මේ ධර්මය ගැටුණු නිසා මේ හේතු ටික නිසා මේ පෙනෙන බව වෙනවා. හේතු ටික නිරුද්ධ වෙන නිරුද්ධ වෙනවා කියන මේ නුවණ නැති නිසායි පැත්තකට ගියම ඇති බව සිහි කරන්නේ අපි. තියෙන එකම සිහි කරනකොට ආයෙත් හේතු ටික හැදිලා පේන්නේ. අපි හිතාගන්න මේ තියෙන්නේ කියලා. මේ ඇති වෙන බව හා නැති වෙන බව නොදන්න නිසා අපිට නිත්‍ය බව තියෙනවා. තේරුණා? මේ නිත්‍ය බව නැති කරන්නයි අපිට උද්‍යව විඥානය ඕනේ. ස්කන්ධයන්ගේ උද්‍යවය දන්න නෝන. මොනේ නිත්‍ය බව නැති කරන්න. ස්කන්ධයන්ගේ උද්‍යවය එකයි සෙබික් මහරතන දේශනා කරන්නේ. සිල්වත් පුද්ගලයා මොකද කරන්නේ? සීලයක පිළිපිටු කෙනා මොකද කරන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලන්න. එතකොට මොකද වෙන්නේ සෝවාන් වෙනවා. සෝවාන් කෙනා මොකද කරන්නේ? ස්කන්ධයෙන් උදේ බලනවා. එතකොට සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනා මොකද කරන්නේ? ස්කන්ධයෙන් උදේ බලනවා. එතකොට අනාගාමී. අනාගාමී කෙනා මොකද කරන්නේ? ස්කන්ධයෙන් උදේ බලන රහත් වෙනවා. රහතන් වහන්සේ මොකද කරන්නේ? ස්කන්ධයෙන් උදේ බලනවා ditth ධම්ම සුඛ විහරණය කරනවා. රහතන් වහන්සේට යමක් කළ යුතු නැහැයි කියන්නේ. මේ කරන්න යමක් නැහැයි කියන්නේ. එතකොටවත් ditth ධම්ම සුඛ විහරණය සඳහා උදේ බලනවා කියලා කියනවා. මොකද මේ එකම සිද්ධිය තියෙන්නේ. 71යි මෙච්චරයි. මේතන දක්වා. ඒ ටික තමයි තියෙන්නේ. මේ අපි සිල් රකින්නවා භාවනා කරනවා කියලා කොච්චර කෙරුවත් කරන්න මොකටද කියලා තේරුම් ගන්න නැතුව කරලා වැඩක්. මම ඔය කියන්නේ මේ මොකට බණ ගහන් ඉගෙන ගන්න පුළුවන් අහගන්න පුළුවන් මම හදිස්සියෙන් මුකුත් කියන්නේ කරන්නේ නැහැ. ඉතින් හදිස්සි කෙනා භාවනා කරන්න කරපුවා. ඈ හදිස්සි කෙනා සිල් රකින්න රැකපුවා. මම කියන්නේ කොහොම හරි ඉඳලා හරි මොකටද සිල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? මොකටද හිත වඩන්නේ කියන අර්ථය තියෙන්න ඕන. මොකක් සඳහාද මේක කරන්නේ කියන නුවණ තියෙන. මම මෙහෙම කළාම මෙහෙම වෙනවා කියලා තමන් තමන්ව දැනගෙනයි කරන්න ඕන. මම කිව්වට ඔයා සිල්වත් වෙන්න හෝ මම කිව්වට භාවනා කරනවා නම් තේරුමක් නැහැ. දැන් මම කියනවා නම් ආනාපාන සතිය වඩන අසුභ භාවනාව කරන්න කියලා මම කියන නිසා නම් ඔයා කරන්නේ. ඔයා ඥාන දර්ශනය අවසන් වෙන්නේ මං ගාවේ. ඇයි? ඔයා කරන එකේ ප්‍රතිඵලය ලබන්න වෙන්නේ මම. ඇයි මං කියන විදිහට නේ කරන්නේ? ඔයාගේ ඥාන දර්ශනේ තියෙන මං ගාව. එහෙම නෙමෙයි. Tamanට ඥාන දර්ශනයක් එන්න ඕනේ මම මෙහෙම කරලාම මෙහෙම වෙනවා කියලා. ඒක ඉතින් කලබල නැතුව අපිට හිමින් තමයි ඉගෙන ගන්න ඕනේ. හදිස්සි වෙලා ඉගෙන ගන්න කිසිම එකක් මම දන්නේ නැහැ. ඈ ඒ හින්දා කැමති කෙනෙකුට භවනා කරන්න මම කියන්නේ භවනා කරනවටත් වඩා සිල් රකින්නටත් වඩා වටිනවා ඇයි සිල් රකින්නේ ඇයි භවනා කරන්න කියන එක ඉගෙන ගන්න. යමෙක් ඇයි සිල් රකින්නේ ඇයි භවනා කරන්න කියන එක ඉගෙනගෙන අද සිල් මේ ටික ඉගෙන ගන්නේ නැතුව සිල් රකින්න භාවනා කරන කෙනාට වඩා සිල් රකින්නේ භාවනා නොකරන නමුත් මේ ටික ඉගෙන ගන්න කෙනා වටිනවා කියලා මම කියනවා. මොකද යම් දවසක මෙයා මේ ටික කළොත් එයා මේ කාරණාව සම්පූර්ණ කරනවා. අද දවසේදී මෙයා මේක කළත් ඒක සම්පූර්ණ කරන්නේ නැහැ. කොහොමද යන්නේ කොහාටද යන්නේ කියලා දැනගෙන නොයා ඉන්න කෙනාට වඩා කොහොමද යන්නේ කොහාටද යන්නේ කියන එක නොදැන යන කෙනාට වඩා මේ දැනගෙන ඉන්න කෙනා වටිනවා. කවදා හරි මෙයා යන්න ගත්තොත් හරියට ඒ තැනට යනවාමයි. අද මේ යන කෙනා කොහොමද යන්නේ කොහටද යන්නේ කියන එක දන්නේ නැති නිසා මෙච්චර පාරවල් තියෙන ලෝකෙක කොයි හරි පාරකින් යනවම මේ තැනට යන්නෙම නැහැ එහෙනම් මේ දහම ඉතින් ගොඩාක් ගැඹුරු දැන් මේ කතා කරපු එකේ මේ ටිකක් බර වැඩි නිසා අන්තයට හොඳටම නිින්දම ගිහින් බන කියන්න කියන්න කියලා කතා කරා නැගිටින්න පුතේ බණ ඉවරයි. හරි දැන් හරි.